අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඒ දසුත්තර සූත්‍රය අපි ඊයේ පටන් ගත්ත ධර්ම දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදාඋසෝ භික්ඛු ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡතින සම්පසීදති යෝසෝ ආඋසෝ භික්ඛු ධම්මේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තස්ස චිත්තං නන් අමති ආතප්පාය අනුග ආතප්ප මන්වාය අනු ආඋනේය මඤ්ඤා මන්වාය සාතච්ච මන්වාය පච්චා කස්සස්ස මඤ්ඤායාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ඊයේ සද්ධා බුද්ධ පින්වත්නි අපි ඊයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන පාඩමක පළවෙනි පරිච්ඡේදය ආරම්භ කරා වගේ කාරුණු පහක් සම්බන්ධ කරගෙන චේතෝ කීල සීස්‍රයෙන් නැත්නම් හිත ඔලමුල වෙන සීර්සයකින් හිත ගොරෝසු වෙන සීර්සයකින් යෝගාවචරයක් විසින් දත යුතු කරුණු පහක් මතක් කරා. එතකොට මේ ඒ විදිහට ඔලමුල වෙන්නේ නැතුව ගොරෝසු නොවීමේ කෘත්‍යයට කියන්නේ ශ්‍රද්ධාව එතකොට අපි භාවනා කරනකොට කොයි වෙලාවේද අපේ හිත ශ්‍රද්ධාවන්ත වෙන්නේ කොයි වෙලාවේද චේතෝ කීල කියන ගොරෝසු ඡණ්ඩපරස භාවයටපත් වෙන්නේ කියන එක සංවේදී වීම යෝගාවචරයට ඉස්සල් ඇත්තටම වැටෙන්නේ ගොඩාක් භාවනා ඉස්සරහට ගියාට පස්සේ. ඒ මොකද මුලදී ගොඩක් වෙලාවට ශ්‍රද්ධාව තිබුණාට ඒ ශ්‍රද්ධාව නිසාමත් හිත ගොරෝසු වෙන වෙලාවල් එනවා. ඒතකොට යෝගාවචරය දන්නේ මේ ශ්‍රද්ධාව වැරදිට පාවිච්චි කරපුවාමත් Taman පිළිබඳ වැරදි අදහස් ඇති කරගන්නවා. අනුන් පිළිබඳ වැරදි අදහස් ඇති කරගන්නවා. නමුත් භාවනා කරගෙන කරගෙන ඉදිරියට යනකොට Tamanට තේරෙනවා මේ ශ්‍රද්ධාව කියන්නේ මෙලෙක් ගතියක්, අදහන සුළු ගතියක්, පහ දින ගතියක්, චේතෝ කීර කියලා කියන්නේ රණ්ඩු කරන ගතියක්, උරුට්ටු වෙන ගතියක්, එහෙම නැත්නම් ඕලොමොල වෙන ගතියක් මෙන්න මේ දෙක පැහැදිලිව තේරුම් ගන්න භාවනා ජීවිතේ සෑහෙන කාලයක් යන්න වෙනවා ඒ නිසා ආධුනික කාලේ අපි ගොඩක් වෙලාවට මේ සද්ධාවම කියලා හිතාගෙන හරියට ගොරෝසු වැඩ කරනවා ඕලොමොල වැඩ කරනවා ඉතින් ඒකට දොස් කියන්නත් බෑ දොස් කියන්න හොඳත් නෑ මොකද ඒ නොදැනුවත්කමට සිද්ධ වෙන්නේ ඔත ඉස්සරහට යනකොට යනකොට තමයි තේරෙන්නේ ඒ අපි යම් ආකාරයකට මේ සද්ධා වැඩියට තේරුම් අරගෙන හිත ගොරෝසු වුණොත් ඒක බුදුහාමුදුරන් කෙරෙහි තියෙන පැවැත්මට බාධා වෙනවා. ඒ වගේම ධර්මයේ කෙරෙහි අපි තියෙන පැවැත්මට බාධා වෙනවා. සංඝයා කෙරෙහි ආදි වශයෙන් සරුවචන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපේ හිතේ තියෙන ඔලොමල ගති, ගොරෝසු ගති, ඡණ්ඩපරසු ගති නිසා තුන් පස් ස්ථානයකට අපෙන් හානි සිද්ධ වෙනවා. ඉතින් ආධුනිකයා මේක දන්නේ නැහැ. ඉතින් එයාට ඒ නිසා අනුකම්පා කරත් ඉස්සරහට යන්න යන්න අපි ඒවා පිළිබඳව වග වෙන්න වෙනවා. අපිට ඒවා ගැන උනන්දු වෙන්න වෙනවා. උනන්දු වෙනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ භාවනා නොකරන අයට මේක අදාළ නැහැ. එහෙම නැත්නම් ආගමික ජීවිතයක් ගත නොකරන අයට මේක අදාළ නැහැ. නමුත් ආගමික ජීවිතයක්, භාවනා ජීවිතයක්, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනකොට මේ මෙලෙක් විය යුතු තැන් සමහරලාට අපි දන්නේ නැතුව ගොරෝසු වුණාට දැන ගැනීමට තමයි සංස්කෘතිය කියලා කියන්නේ. ඒ තමයි මහාත්ම ගති කියලා කියන්නේ. ඒ තමයි මෙලෙක් ගති කියලා කියන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන ඉදිරියට යන්න යන්න යන්න මේ පුද්ගලයාගේ බෞද්ධ සංස්කෘතිය මහාත්ම ගතිය මෘදු මොලොක් ගති දිගට දිගට වැඩෙනවා. කොච්චරද කියනවා නම් බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයන්ට තේරෙනවා. පොඩි දරුවන්ට තේරෙනවා. ගහට කොටට තේරෙනවා. සර්පයාටත් තේරෙනවා. සබහා ධර්මයට තේරෙන තරම් මෙයා මුරුදු මිලෙක් වෙන්න පටන් ගන්නවා. ආන්න එතකොට Taman ළඟ තියෙන ඔලොමොල ගති එන්නේ එන්නේ එන්නේ අයින් වෙනවා. ඉතින් ඒ පරිවර්තනය එක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන් වේද කියන සැකේ සරුවචනන්සේ පහළ වෙන්න ඉස්සලා තිබ්බා. නමුත් සරුවචන් වහන්සේ ඒක සීමා කරලා දුන්නා කාට හරි හැදෙන්න ඕනේ නම් ඒ කෙනාට ඒක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන්. තමන්ගෙම තියෙන ඒ ඔලොමල වෙන තන වෙනුවට ඒ සද්ධාවෙන් එම නොවි බේරෙන හැදියාව ශිෂ්ටාචාරය මහත්ම ගතිය හදාගන්න හැටි. ඉතින් ඒකට සමහරු හිතනවා ਸਰවචන්සි ඉපදිච්ච ඒ ශාක්‍ය වංශේ රජ කුලය හුඟක් බලපෑවයි කියලා. මොකද ඒ රජ වංශේ ඉන්න අය ඒ සංස්කෘතිය නායකත්වයේ දෙන පිරිසක්. ඉතින් පුංචි කාලේ ඉඳලම පුදුමාකාර විදියට කුල චාරිත්‍ර උගන්වනවා. කාටවත් ඒ වගේ ඡණ්ඩපරස වෙන්නේ නැතුව හැදෙන්න. ඉතින් ඒක උන්වහන්සේ භාෂාවෙත් පෙන්ලා දීලා තියෙනවා. ක්‍රියාකාරකම් වලත් පෙන්ලා දීලා තියෙනවා. ශිෂ්‍ය හදවතට පෙන්ලා දීලා තියෙනවා. හැම තැනකදීම පේන්න තියෙනවා අද මේ ලෝකේ තියෙන මේ ව්‍යසන ව්‍යවුල අතරේ බලනකොට ඒ බුදු ගුණය පුදුමාකාර විදියට අද එකම උත්තරේ බාටපත් වෙලා තියෙනවා. උන්වහන්සේ ඒක ලෝකත් එක්ක sannivedanaya කරේ මේ ධර්මයේ කියන එක හරහා. ඒ නිසා මේ ධර්මයේ વિશે තියෙන සද්ධාව ඇදහිල්ල නැති වෙච්ච ගමන් අපි ළඟ ඔලොමල ගති පහළ වෙනවා. ඡණ්ඩ පරිස ගති පහළ වෙනවා. ඉතින් අපි ඒක සාධාරණීකරණය කරන নানা ප්‍රක්‍රමවලට මොකද ඉස්සරහට යනකොට තමයි තේරෙන මේක සාධාරණීකරණය කරාට ඒක නොදැනුවත්කම නිසා වෙලා තියෙන ඉස්සරහට අපි එවැනි දේවල් නොවෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කිරීම තමයි භාවනා ජීවිතයේ ඉදිරිය කියලා කියන්නේ ප්‍රශ්න ඇති කරගෙන බේරණ එක නෙවෙයි ප්‍රශ්න නොවෙන තාලෙට එනත ලෙඩ විලා සුව වෙන එක නෙවෙයි හේදකම ඉගෙන ගන්න ඕනේ. වෙදකමට වඩා හෙදකම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ විෂය ටිකක් සූක්ෂමයි. මේ විෂය අදාළ වෙන්නේත් මට හැදෙන්න ඕනෑ කියලා ඉදිරිපත් වෙච්ච කෙනාට විතරයි. දැනටමත් ඔලොමල මට හැදෙන්න මොන කමක් නැත්තේ නෑ කියන කෙනාට මේ මාතෘකාව කතා කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ඇත්තෝ ඒකට ලෑස්තිත් නැහැ. ඒක නිසා වැරදි විදිහට බැලුවොත් පේන්නේ අපි හැදෙන්න හැදෙන්න අපිට නිකන් බන කියන්න එනවා අපිට දඬුවම් කරන්න එනවා අපිට නීති දාන්න එනවා අපි නෝන්ජල් කරගන්න එනවා වගේ කියන හැඟීමක් හුඟක් වෙලාවට පැවිද්ද අතරත් එනවා යෝගාවචරයන් අතරත් එනවා ඒ වෙනුවට අපිට හිතා ගන්න පුළුවන් නම් මමයි පැවිද්ද ඉල්ලගත්තේ මමයි මේ සීල ඉල්ලගත්තේ එතකොට මට ලැබෙන්නේ සාහුල පුංචි කුමාරයෝ වාගේ උදීපාන්දර වැලි දෝතක් උඩ දාලා මට මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ මේ උපදෙස් ලැබෙන්නේ පෙර පිනටයි ඒ නිසා උපදේශය හෝ වැරද්ද දැකීම වැරද්ද පෙන්නා දීම සත්පුරුෂ ගුණයක් මිස මේ කවුරුත් පහත් කරන අතර ගුණයක් නෙවෙයි කියලා එකෙන් වාසිය ගන්න ගෝ කල්යන. ඒකදී සාරිපුත්‍ර ස්වාමීන් තමයි ඇත්තටම මේ වැඩියෙන්ම සාරුවත් ශාසනයේ නිදර්ශන පෙන්ලා තියෙන්නේ කවුරු මොන විදියෙ පෙන්ලා දුනත් වැරද්දක් උන්වහන්සේක වැරදි පෙන්ලා දෙන එකට වැරදි කියන්නේ යන වෙනුවට ඒක මට හැදෙන්න පාරක් කරගන්න ඉතින් ඒ නිසාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අලුතින්ම ශාසනයට ආපු කෙනාට උපදේශයක් දෙන්න මවක් වගේ ශාසන ගැන හැඟීමක් නැති, සිල් ගැන හැඟීමක් නැති, භාවනා ගැන හැඟීමක් නැති කෙනාට මමක් වගේ කියලා දීමේදී විශාල සේවයක් වෙලා තියෙනවා මම හිතන්නේ මේ දසුත්තර සූත්‍රයත් ඒ සාරිපුත්‍ර ශාන්සිකතුමනේ මානසිකත්වයේ මත ගොඩනැගිච්ච එකක් ඒක නිසා කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආර්ය ලෝකයේ මවක් කිය. එයා තමයි මේ පෘථග්ජනෙක් නැත්නම් සාරිපුත්‍ර ශාන්සමය පෘථග්ජනෙ ඉස්ලාම සෝවන් කරවන්නේ. මොන જાතියෙන් ආවත් මොන වංශයෙන් ආවත් මොන විදියෙන් ආවත් ඒක නැත් එක හිඳලා කියලා දීලා එයා ආර්ය ලෝකයට ප්‍රසූත කිරීමේ හැකියාවේ විශාලම ශේෂ්ත්‍රයක් තිබුණ සාරිපුත්‍ර සාංශයට. ඊට පස්සේ මොගලන් ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච කෙනා රහත් කරන එයා තාත්තා කෙනෙක් වගේ වදපු දරුවා හදනවා. දැඩි කරනවා. දරුවා හැදීමේ හැකියාව තිබුණේ සාරිපුත්‍ර ස්වාමීන්ට. ඒ නිසා සරුවචනාංශයට ලොකු ධෛර්යයක් ලොකු ගැම්මක් තිබුණා සාරිපුත්‍ර ස්වාමීන්ට එක වැඩ කරනකොට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපට කියනවා සරුවචන් වහන්සේ පිළිබඳ සැක තියෙනවා නම් අපි ඒකයි ඉගෙන ගත්තේ. යම් කිසි කෙනෙකුට සැකයක්, සංකාවක්, නොඅදහන ගතියක්, එහෙම නැත්නම් පහදින් නැති ගතියක් තිබුණා නම් ඒ කෙනාට ඒ නොඅදහන ගතිය නිසාම, සැකේ නිසාම, එහෙම නැත්නම් ඒ නොපහදින ගතිය නිසාම ආතප්පමන්්වාය, අනුയോഗමන්්වාය, සාතච්චමන්්වාය, ප්‍රධානමන්්වාය කියන විදිහට අසීමිත ශක්තියක් වෙද මේ මේ භාවනා කටයුත්ත දිගට කරන්නේ ආරම්භ වීර්යය යාට ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙම එහාට පැත්තේ මෙහා පැත්තට තෙපර බාන. හෙට්ටු කරරෝ. මුළු හදින්ම කරන්න බෑ වෙන විදිහකට කියනවා. අනුയോഗ බන්නවයි කියලා කියන තමන් ගත්ත ශික්ෂාව දිගට කරගෙන යන්න බෑ. අතරමඟදී කොහෙන් හරි කැඩෙනවා. ඉතින් එයා කැඩෙන්න හේතු කාරණාවල් ලොකුවට කතා කරනවා මිසක් මඩ තියෙන ඉදිරියට යන්නයි සද්ධාවෙන් කියන ගතිය හිටින්නේ නැහැ. ඒ කියන්නේ සාතච්ච මන්නවයි කියලා කියන්නේ සතතාභ්‍යාසයෙන්. නිතිපතා වැඩ කරන්න තියෙන ගතිය ඒක තමයි ඉතින් පිටකොන්දක් වෙන්නේ අපේ ජීවිතවල තියෙන අපිට ඒක කරගන්න බෑ මොන්නම දෙයක්වත් කරන්න බෑ මම එක දවසක් මෙහෙම කිව්වා මම දන්නේ ඒක තමාට වැරදි අර්ථකථනයක් වෙන්න ඇති මුග දෙනෙක් මම හිතන වැරදිට අල්ලගනි එක දිගට මිනී මරන්න ඒත් නිවන් දකින්න පුළුවන් ඒක තමයි අඟුලිමාලට උනේ ඒක හරියට කරා වැස්සේ බුදුරජාණන් ළඟට ගිහිල්ලා කොට ගත්තා එකයි කෙරුවේ ඒක හරියට කරා 1000 පන්නලා කරා දැන්සේ ළඟටම ගිල කොට ගත්තා. අපිට මොකක්වත් මිනිමරණයක්වත් හරියට කරන්න බෑ. කිසිම දෙයක් මල පූජා කරන එකක්, බණ භාවනාවක් කරන එකක් මොනම දෙයක් පිළිවෙලට කරන්න බෑ. නිසා අපිට වෙන්නේ සතතබ්භ්‍යාසය නෑ. නිසා මොනවා හරි එකක් අදිෂ්ඨාන කරගන්න මම මේ සත්ක්‍රියාවක් ගන්නකො මනිවරණක අන්තිම කැතම දෙයක් නේ. ඒක ඉතින් මං කිව්වට ගණන් ගන්න එපා. මොකක් හරි හොඳ එකක් කරන්න බෑනේ ඒක දිගට කරන්න දෙයියොත් නැමෙනවා. බ්‍රහ්මියොත් නැමෙනවා. සබහා ධර්මෙත් නැමෙනවා. ඒක තමයි අපිට අද කරගන්න බැරි. අපි දවසින් දවස පද මාරු කරනවා. පද දවසින් දවස ගුරුවරු මාරු කරනවා. දවසින් දවස කර්මස්ථානෙ මාරු කරනවා. දවසින් දවස භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා. හරියට ඇඳුම් මාරු කරනවා වගේ. ඉතින් කිසි දෙයක මුල් බහින්නේ නැහැ. සතත අභ්‍යාසෙ නැතිකම. ප්‍රධාන මන්නායි කියලා කියන්නේ කාය ජීවිත নিরপেক্ষව අපිට මේකට ගැම්ම දාන්න බැරි අපිට ගොඩාක් දේවල් කල්පනා කරන්න තියෙනවා. ඒ කල්පනා කරන්න හේතුව ਸਰවචනාංශකේට ඒ ශ්‍රද්ධාව නැහැ. අද අපි කතා කරන්න හදන්නේ ධර්මයේ විශේෂයි <coughs> බුද්ධ විශේෂ නෙවෙයි ධර්ම විශේෂයි ශ්‍රද්ධාව නැති නිසා අපිට මේ ආතපමන් වාය අනුയോഗමන් වාය සාතච්චමන් වාය පදහානමන් වාය කියලා ගත්ත දේ දිගට කරගෙන යන්න බැරි කම. ඉතින් අපි ඒක දැනගන්න ඕනේ. අපින් ඇහුවොත් අපිට මේ ආතාප වීර්ය දාලා මේ වැඩේ කරන්න බැරි අපි කෙනකෝ ලෙඩ වෙලා එහෙම නැත්නම් කවුරු හරි අපිට මෙහෙම කෙරුවා එහෙම නැත්නම් වැස්සා කැස්සා කියලා බාහිරයට හේතු වෙන. එමෙ මගේ සද්දාහ වැඩිකමක් කියලා හිතෙන්නේ නැහැ. කවදා හෝ භාවනාවේදී ඒකට අපි සත්‍ය විසුද්ධි ක්‍රමයට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියාට පස්සේ යාවේ මොනම දෙයක්වත් ගන්නෑ ඔක්කොම තියෙද්දි මට සතිය පවත්වන්න බැරිද ඒ ඔක්කොම තියෙද්දි මට ඉරියව් පවත්වන්න බැරිද ඒ ඔක්කොම තියෙද්දි මට භාවනා කරගෙන යන්න බැරිද කියනවා මිස ඒ භාවනාවට බාධා කරන දේවල් ගණන් ගන්නෑ ඒව ඉක්මවගෙන යන්න දානවා එතකොට යාර ගත්ත ගැම්ම අරගෙන යන්න පුළුවන් අනුയോഗමන්වාය කියලා කියන්නේ මට හරියනකම මේක නම් ඒ ඒ දෙයට අවශ්‍ය කරන සප්පාය කරුණු සලසලා දීලා ඒ ගත්ත ගැම්ම ඉදිරියට ගෙන යන්න තමන්ගේම අත්දැකීම් ටික පාවිච්චි කරනවා මිසක් මට හොඳ දක්ෂ ගුරුවරයෙක් නැහැ මට කමඨාන් සුද්ධ කරන්න නැහැ මට ත්‍රිපිටකේ නැහැ මට පැවිදෙන්න බැරි වුණා මට උපසම්පදාව නැහැ කියලා බාහිර කරුණු හොයන්නේ තමන්ගේම අත්දැකීම් ටික අරගන්න මෙන්න මෙතෙන්ට තට්ටු කරොත් මෙන්න මෙහෙම වෙනවා ගත්ත එක දිගේ ඒ අණුවම අනු අනු අනුපස්සනා කියලා අනුയോഗ මන්වාය සාතච්ච මන්වාය වැරදුනත් ඒ වෙලාවට වැඩේ කරනවා හරියත් ඒ වෙලාවට වැඩේ කරනවා දිගට පවත්නවා එතකොට තමයි පදස් වීර්ය කියලා අර ගලට ගහලා ගහලා ගහලා අන්තිමට දෙබෑ වෙන තැනට එන්නේ ගල පළු යන තැනට එන්නේ ඒ ප්‍රධාන වීර්යය එන්නේ මෙන්න මේ ක්‍රියාවලිය හරහා. ඉතින් අපි নানা ආකාර හේතු කරුණු දෙනවා මට ඒ විදිහට කරගෙන යන්න බැරි මේ හේතුව නිසා අර හේතුව නිසා මේ හේතුව නිසා ඒවට තමයි නව කතා කියන්නේ. ඒවට තමයි මේ තම්පප්පලාප කියන්නේ. එහෙම තමයි පටන් ගන්නකොට. ඉස්සරහට එනකොට එනකොට තමන්න තියෙන මේ සියලුම කරුණු තමන් විසින් නිදහසට සදාගත් කරුණු මිස තේරුම් ගත්ත මනුස්සයාට ඕ කිසි දෙයක බාධාවක් නැහැ. ඒ නිසා කවුරු හරි එහෙම කරුණු කියනවනම් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මතක තියාගන්න ඉන්න එයා ආධුනික යෝගාවචර කියා දන්නේ මේව තාම සාක්ෂයක් කරගන්න හැටි, සාධකයක් කරගන්න හැටි. එහෙම තමයි කවුරුත් පටන් ගන්නේ. නමුත් ඒක ජීවිතේ පුරාම පවත්වන්න යන්න එපා. එනේන දේ එනේන බාධාව සාධකයක් වටපත් කරගෙන යන්න නම් Tamanට එතකොට ධර්මයේ વિશે තියෙන ශ්‍රද්ධාව, අදහන සුළු ගතිය, පෙරදක්ම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේක එක ජීවිතයක් ඇතුළත වෙන්න පුළුවන්. මරණය වෙන්න ඉස්සෙල්ලා මේක වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ මිම්මෙන් ඒක තේරුම් ගත්ත තමන්ගේ මිම්මෙන් අනුන් මනින්න යන්න එපා. මේ මම කියන සාපේ පවුලේ ඔක්කොම එන්න ඕනේ. මම කියන නිසා සිංහල බෞද්ධ ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ භාවනා කරන්න ඒ කරන්න යන්න එපා. මේක ඉතාමත්ම කලාතුරකින් යෙදෙන යෝගයක්. ඒ නිසා ඒක වෙනකොට තමන්ම තමයි දැනගන්නේ. තමන්ට තේරෙයි. එතකොට මේ ධර්මයේ වෙනුවෙන් කාය ජීවිත নিরপেক্ষ වුණත් ඒ කියන්නේ කාය තියෙන්නේ තිබේවා. ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් එහෙම කරගන්න බැරි පැත්තත් අපි සාකච්ඡා කරන්න ඕනේ. කරලා දැනට සාර්ථක වෙච්ච පැත්ත සාකච්ඡා කරගන්න. එතකොට අපිට තේරෙනවා අපි සෑහෙන දුරකට මේක දැන් ගිහිල්ලා තියෙන්නේ. අපි මේ ආදුනිකයෝ නෙවෙයි. යන්න තියෙන නිසා අපේම අත්දැකීම් ඉදිරියට ගන්න. ඉතින් මට හිතුණා මෙන්න මේ ධර්මයේ විශේෂයේ තියෙන මේ සද්ධාව අදහන සුළු ගතිය විචිකිච්ඡා නොකරන ගතිය ගැන කතා කරනකොට මේ පමාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේකට සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් හොඳයි කියලා. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ හැම කෙනාම මොනවාරි කරන්න ඉස්සෙල්ලා ඒක කෝදුවකින් මැනලා තමයි කරන්නේ. අපි කියන එක දැන දැන දැක දැක කරන හැම දෙයක්ම ඉල්ලුම සැපීම අනුව තමයි කරන්නේ. Tamanට වාසි වෙන දේ තමයි කරන්නේ. අනිත් ඒවාට අපි කියනවා සිද්ධ වෙන දේ කියලා. මේ කියන්නේ කරන දේවල්. කිසිම කෙනෙක් එහෙම මීයක් කඩන්නේ අතලෙව කඩ නැත්තම්. එහෙම නැත්තම් වාසියක් නැත්තම් කරන්නේ හැම වෙලාවෙම අපි කරන හැම දෙයකම අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා කියලා කියනවා අර්ථ සිද්ධියක් හිතලා කරන. අන්නේ අර්ථ සිද්ධිය මනින්න උපමාන හතරයිලු ලෝකේ තියෙන බුදුහාමුදුරෝ කියන. ප්‍රමාණකරණයක් කරන්න උපමාන හතරක් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණයට පේන්නේ රූප ප්‍රමාණය තමයි ලෝකේ වැඩි දිනෙකම බාර ගන්න. මොන්න තරම් දුස්සීල වුණත් පෙනුම ලස්සන නම් එයා පිටුපස්සේ යනවා. ඒකයි ඔය හොලිවුඩ් තිරේ අද ලෝකේ වෙනස් කරන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාවේ බොලිවුඩ් තියෙනවා. අපිත් ඒ පිටිපස්සේ තමයි යන්නේ රූපලාවන්‍යයි මේ බාහිර ඔපෙයි. ඉතින් ඒක තියෙනවා නම් වුණත් අහඩුව තියෙනවා නම් ඇතුලේ මොනවද තිබ්බත් කමන්නේ ඒක තමයි අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් කියලා මේ තියෙන වෙළඳ ප්‍රචාරක වැඩපිළිවෙලක්. ඒකෙන් තමයි මුළු ලෝකෙම අද පාලනය කරන්නේ. ඕඩම කුණු හarpයක් ටෙලිවිෂන් එකේ විශේෂරයක් පෙන්වනවා නම් ඌ දන්නේම නෑ සුපර් මාකට් එකට ගිහලා ඒක මෙලිදි ගන්න. කොහොම වුණාද කියලා කවුරක්වත් දන්නේ නෑ. හැබැයි ඇඩ්වර්ටයිස්මන්ට් එක හදන එක නා දන්නේ. ඒ අවුරුදු 20කට ඉස්සෙල්ලා සැලසුම් කරනවා මේ මනුස්සයට නිතර මේක පේන්න අරින්න. ඊට පස්සේ මනුස්සයාම දන්නේ නෑ ගෙදර ගිහලා ගෙදර කූඩේ අරගෙන එනකොට ඒ අර ටෙලිවිෂන් එකේ පෙන්වන එක ඇවිල්ලා ගෙදර. මොකටද ගෙනාවේ? වැඩක් නෑ. ඒ තරමටම මේ රූප ප්‍රමාණය ලෝකේ එදත් එහෙමයි අදත් එහෙමයි. ඒක නිසා අපි කොච්චරක් විනිශ්චය කරන්න ගියාම පෙනුමට ඒ කියන්නේ පොත්තේ සුද්ධ කියලා කියන්නේ. මේ බාහිරේ ඔපේ එනිසා ඒ කටුකුරුද ස්වාමීන් වහන්සේ කියනවා අපි ඊටාම ප්‍රිය කරන ස්ත්‍රියාවක් වෙන්න පුළුවන්. ඉස්තරාම ප්‍රිය කරන පුරුෂයෙක් වෙන්න පුළුවන්. අර පිට තියෙන හැම වෙලාවලා පෙන්නුවොත් ඒ මනුස්සයාට ඒ තියෙන ප්‍රේමය ඇති වෙයිද කියලා. පිට තියෙන සිවිය ගැලෙව්වට පස්සේ ඔය කියන ප්‍රේමය එයිද? ඔය සිවිර තමයි කේසාලෝමානකා දන්තත් අචෝ කියන්නේ. පිට තියෙන කෑලි පහ. ඕකේ එකක් අයින් කරලා බලන්න නිච්ඡම්ම ගාවි කියලා බුදුහාමුදුරු කියන හැම ගහ පෙළ දෙනක් වගේ ඒකේ කිසිම ප්‍රිය දෙයක් ඇත්තේ නැහැ. නමුත්තර සිවිය දාලා පේන් කරලා ගත්තට පස්සේ අම්මත් ඕනේ තාත්තත් ඕනේ සදාචාරෙත් ඕනේ මොන එකක් නැහැ ඒක පිටිපස්සේ යනවා. ඒ මනුස්සයා ඉතෙක් ගෙනාවු ගුණකන්ද තේරම අර රූපෙට මත් වෙලා. ඒක නිසා මේ මොහිතින් බෙක් කියනවා භව රෝගය සද්දනා රූපෙට මත් වීයි දු ප්‍රේමකලේ. හොඳටම දන්නවා මේ ප්‍රේම කරන්නේ රූපෙට බවත්, ඔපේට බවත් වලක් කරන්න පුළුවන් බලන්නකො. කාටවත් බෑ. මේ දෙමාපියෝ හරි කැමැති දරුවන් උගන්වන්න මේ රූපෙට ප්‍රේම කරන්න එපා ගුණයට ප්‍රේම කරන්න. එක එකක් තාන්නේ. මොකද ওই දෙමාපියෝ පුංචි කාලෙත් ඒ සින්දුවම තමයි කියලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ දෙමාපියොත් කියන්නේ නැතිව කරන්න එපයි කියලා. හරියන්නේ මේක බුදුහාමුදුරු ගැඹුරු ධර්මයක් කරගත්ත හැටි බලන්න. රූප ප්‍රමාණ ලෝකේ ඕඩම කෙනෙක් අහු වෙනවයි කියලා. පසු කාලීන අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ලෝකේ තුනෙන් දෙකක් රූප ප්‍රමාණයට අහු වෙනවයි කියලා. කලාතුරකින් පිරිසක් ඉන්නවා ඒ ප්‍රියමනාප දේවල් වලට ප්‍රේම කරන්නේ ඒගොල්ලෝ ඒක දැනගෙන බේරෙනවා. නමුත් රූප ප්‍රමාණය තමයි ලෝකේ යන්නේ ඕනම රටකට ගිහිල්ලා බලන්න අද ඇඩ්වර්ටයිස්මන්ට් වලට නැත්තම් මේ වෙළඳ ප්‍රචාරයට කම්පැනි ශීට මුදලෙන් 20ක් හෝ 40ක් යදරන. ඊට පස්සේ ඕන බඩුවක් විකුණ ගන්න පුළුවන්. ඒකම තමයි අපිත් පාරට වයින් ගියාම කණ්ණාඩි අතට අරගෙන කරන්නේ. අපිත් මේ මුහුණත් අහඩුව හදාගෙන තමයි එළියට යන්නේ. මොකද අපි දන්නවා ඒක ගැලවෙන්නේ නැහනේ නිදි නැගිටපු ගමන් නිදි වැදුර නැගිටලා යන්නේ ඒක. තහඩුව ඔපේ දාගෙන යන්න ඕන. මුහුණත් තහඩුව. අපි ඒකට කියනවා ආලවට්ටම කියලා. ඉතින් ආලවට්ටමන තමයි අද ජීවිතේ කියලා තියෙන නිසා සමාජශීලී ජීවිතය අපිට ආලවට්ටමටම වෙලා ඉවරයි. අරණ්‍ය වාසී ජීවිතයේදී අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද රිලව් වෙන්නේ අපේ රූප ප්‍රමාණය බලන්නේ. උන්ට ඕකේ ගානක් නැහැ. උන්ට ඕන කන්නේ බත් විතරයි. මිනිස්සුත් එක්ක ඉන්න හැම වෙලාවෙම අපි රඟපානවා. මේ ආලවට්ටමනේ ඒක නිසා අපිට ධර්මය ගැන තීරුම් කරගන්න වෙලාවක් ඇත්තේ නැහැ. දෙක තමයි ഘോഷ ප්‍රමාණ. කට්ටිය කියනවනම් අහවලා හොඳයි කියලා. ඒක පස්සේ යනවා කිසිම වහපියක් නැහැ. ඒක දන්න කට්ටිය තමයි දේශපාලනඥයෝ. උන් දන්නවා ඡන්දේ ගන්න ගියාම මොන විදිහේ පෝස්ටර් අලවන්න ඕනද හැම පිටියක් ගානේ මෙහිනා වෙච්ච මොහුණු තියෙන ඒ කාලේ. කට කනේ. hina වෙච්චන් තින ඒ අම්මනකම් කොච්චර තිබ්බත් මේ මනුස්සයා ඡන්ද දෙනවනේ. මොකද ගොහසාව ඇති කරනවා. ඒකට හරියත් කියනවා මෙයත් කියනවා අන්තිමට ඡන්දේ තියෙනවා. ඒක කියනවා බුදුරජාණන්සේ කියන ගෝස ප්‍රමාණයට ඒ වගේ මිනිස්සු ඇදෙනවා රැල්ලට යනවායි කියලා කියන්නේ. අටුවචාන් වංශේ කියනවා පහෙන් හතරක් අහු වෙනවයි කියලා මේකට. අරයා කිව්වොත් හොඳයි කියලා මෙයත් යනවා. ආයි මොන වහපියක් මොකක්වත් නැහැ. අර දේ බෙලි ගහයට බුදියාගත්ත හාවා කිව්වොත් එහෙම අත කඩා වැටෙනයි කියලා මීමින්න අහන්නේ නැහැ. උගෙන් ඕන ඇත්තද මචං ෂුවර්ද මචං බලලද උඹ කියන්නේ කියලා නෑ. එයාත් කඩාගෙන දුවන්න පටන් ගන්නවා. මීමින්න යාවයි දුවනවා නම් ඉතය යනතර වෙලා අහන්නේ නැහැ. මේක ඇත්තටම බෙලි ගෙඩියක් වටනක් නැත්තම් අහස කඩවල. මේ දෙන්නම අහිංසක සත්තුනේ. ඉතින් දුවනවා. මිමින්න දුවනකොට ඊට පස්සේ මුවක් දුවනවා, ගෝණක් දුවනවා, අලියක් දුවනවා, අන්තිම කැලේ කඩාන දුවනවා. මේ සමාජයේ දිහා හරස් බැලමක් බලනකොට මේ එකේ පචයක් කිව්වට පස්සේ කන කෑමන මේ අරන්නේ ඉඳගෙන පිට දිහා බලනකොට පේනවා මේ මිනිසුන්ට අං නැති එක පුදුමයි කියලා. මේ අද කෑවට හෙටත් කනවා. මොකද ගෝසාව. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒගොල්ලෝ දන්නවා මිනිස්සු මේ හම්බ කරගෙන රොටිය පුච්චන කාලා හිටියට ඒ මිනිස්සු දෙනවා නෑ නෑ ඕම ඉඳලා බෑ මෙන්න නව සංකල්ප මෙන්න සමාජශීලී වෙන්න හැටි අපි මෙහෙම යන්න ඕනේ කිය. ඉතින් පිස්සු පිස්සාණන් අතාද්දමයි යතාද්දමයි කියලා පිස්සු නටන්න පටන් ගන්නවා. අද මේ කොහෙද යන්නේ කොහො අපේ සදාචාරයක් කොහො අපි අත්තම්මල මුත්තම්මල හිටපු ඒ සෑරලු ගති මොකක්වත් නැහැ. පහෙන් හතරක් අහු වෙනවා කියලා දෙනවා ගෝත ප්‍රමාණයට. ඊට පස්සේ මම ලූකස් ප්‍රමාණය කියලා කියන්නේ රූක්ෂ ප්‍රතිපත්තිය ගත කරන එකනා ගාව ධර්මයේ තියෙනවා කියලා පටලවා ගන්නවා. ඒ නිසා උගෝ දෙනෙක් කැමති රූක්ෂ ප්‍රතිපatti වලට යන. රූක්ෂ ප්‍රතිපatti කියලා මේ දුත්හාංග වගේ දේවල් ලකිනවා. නානා විදියට කොණ්ඩේ වවනවා, බිම ගෑවෙන කන් නියපොතු වවනවා, අඟල් හයක් දික් වෙනකන් රවුල තියා ගන්නවා, බිමට ගැට ගහන්න පුළුවන් වෙනකන්. ගස්වල මුල් තමන්ගේ ඇඟ උඩින් යනකන් ඒක තැනක වාඩිලා භාවනා කරනවා. කින්ති යට ජටායි ජුම්මේද, කින්ති අජින සාටිය අබ්බන්තරන් තේ ගහනම් බාහිරම් පරිමජ්ජසී කියලා බුදුසජනසී කියන්නේ. මේ අජින හැම මොවකුත් තියාගෙන නවගුණ වලකුත් දාගෙන කොණ්ඩේ මුඩි කොණ්ඩේ ගැට ගහගෙන බැංකෙන්ඩියක් අරගෙන ආවොත් ඕන එකෙක් වඳිනවා. ඔය ඉන්දියාවෙන් මෙහාට හැතැම්ම හැතැම්ම 20 ආපු ගමන් අපේ කට්ටිය පෝලිං ගන්නවා. පෝලිං ගාගෙන අපේ අම්මේ නම් වරන් කියාගෙන වදින හැටි දිහා බලනකොට මූත් බෞද්ධයෝද කියලා හිතන මුන්ට වලිගේ තියනවාද කියලා හිතෙනවා. මෙච්චර ලස්සන පුදුරන්සේ කියලා තියෙනවා මේ උන්වහන්සේ අවුරුදු 6ක් රූක්ෂ ප්‍රතිපත්තිය කරලා හරි ගියේ නැහැ කිව්වට මේ කරන්න එපයි කිව්වට මධ්‍යම ප්‍රතිපදාවේ ඵලයල්ලා කිව්වට ගිනි පාගනවා බලන්න අර අර රුක්ෂ ප්‍රතිපatti කරනයි බලන්න යනවා. ඉතින් ඒ කෙනාට අහනවා ධම්ම ප්‍රමාණේ වැටෙහිද කියලා. මේ රූප ප්‍රමාණේ, ഘോഷ ප්‍රමාණේ, ලෝක ප්‍රමාණේ යන මිනියෙකුට නැත්නම් ගෑණියෙකුට ධර්ම ප්‍රමාණේ වැටෙන්නේ නැහැ. හතරවෙනි උපමානේ තමයි ධම්ම ප්‍රමාණේ ඒක විස්තර කරනකොට අටුවාචාන් වහන්සේ සඳහන් කරනවා මේ ලූක ප්‍රමාණයට 10න් 9ක් අහු වෙනවායි කියලා. යා බොහොම ඇවිල්ලිලා බොහොම රූක්ෂ ප්‍රතිපත්ති රකින්න මෙන්න මෙහෙම කරන කෙනෙක් කිව්වොත් එහෙම සියල්ල බැඳගෙන යනවා. ධර්ම ප්‍රමාණය ගැන කතා කරනකොට අටුවාචාන් වහන්සේ කියනවා ලක්ෂයකට එක්කෙනෙකුට මේ ධර්මානුකූලව විනිශ්චය කරන්න හැටි ප්‍රශ්නයක් ආවම තීන්දුවක් ගන්න හැටි තේරෙන්නේ නැහැ. ඒ මොකද ඒ තරම්ම රූපෙට වශී වෙලා. ඒ තරම්ම ගෝසාවට වශී වෙලා. ඒ තරම්ම ලූක ප්‍රතිපත්තියට වශී වෙලා. එහෙම නැත්නම් ඒක තමන් රූක්ෂ ප්‍රතිපත්තිය රකින්න බලාපොරොත්තු වෙනවා. ඒ කරන හැම වෙලාවෙදි මෙයාට මධ්‍යම ප්‍රතිපදාම් පන්නනවා. අන්ත දෙකෙන් එකට යනවා. ඉතින් ඒක නිසා ධර්ම ප්‍රමාණයේ තේරුම් අරගන්න අපි කොච්චර අපේ අම්මලායින් තාත්තලායි වෙන් වෙන්න ඕනද කියලා තේරෙනවා. අම්මලා තාත්තලා තමයි ඉස්සල්ලාම අපිට ඕක ඔලුවට දාන්නේ. රු ඇති පුතයි කට ඇති කට ඇති පුතයි රු ඇති දුවයි කියලා. ඉතින් අම්මට ඕන කරන්නේ ඒව තමයි. ඉතින් අපිත් ඒකට ගැලපෙන්න හදනවා. හදාන ගියාට පස්සේ ඒ ඒගොල්ල පිටිපස්සේම තමයි. එතකොට අපේ අම්මා පිළිගත්තොත් අම්මා මෑණි බුදු පියාණන් වහන්සේ පිළිගන්න බෑ. අම්මා මෑණි බුදු පියාණන් පිළිගත්තොත් අම්මා පිළිගන්න බෑ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන් සිද්ධ වෙලා තියෙන්නේ බිල් එක් වාගේ කවුරුත් හදපු ළමයි හොරකම් කරන පැවිද්දට ගන්න ළමයි හොරකම් කරන බිල්ලෙක් බාටපත් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒ හරියට කාරණාව කියන්න ගත්තොත් ඒගොල්ලන්ට පේන්නේ මේ ඒගොල්ලෝ කරගෙන ඉන්න පරිසරය ඒගොල්ලෝ ඉන්න අම්මලා තාත්තලාගේ සංස්කෘතික වටිනාකම් පැත්තක තියලා මේ ධර්ම ප්‍රමාණයට එනවයි කියන එක ඒකෙදී වඳින්න වටින වැඩක්. ඔය සීළු දෙන මම දවස් ගානකට හෝ මේ මේ මේ ධර්ම ප්‍රමාණයට පැමිණියයි කියන එක ආශ්චර්ය ධර්මයි. ඊට පස්සේ අපි ගත්තොත් එම අපි රූප ප්‍රමාණය අපි අඩු ගන්න මේ ඉන්න කාලේ අත්මත කරලා දාමු. ඕඝෝස ප්‍රමාණය අමතක කරලා දාමු. ලූක ප්‍රමාණය අමතක කරලා දාමු මධ්‍යම ප්‍රතිවටයල මොකද්ද මේ ධම්ම ප්‍රමාණය කියන්නේ කියලා අපි තේරුම් ගන්න ගත්තොත් අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා තුක්ඛාතෝ භගවතෝ ධම්මෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මුල මැද මුල යහපත් මැද යහපත් අග යහපත් ඒක නිසා ඒ ධර්මයේ ඇහිමම පවා සුත්තමය ඥානය පවා අපි ගත්තොත් මුල කියලා ඒකෙදීම තේරෙනවා මේකට සද්ධාාවක් අවශ්‍ය නැහැ. සද්ධාව තමයි අපි කතා කරන්නේ. මේ ධර්මයේ තර්කේ ඇයි එහෙම කරන්න ඕනේ කියලා ඕනේ කෙනෙකුට කරපෙන්නන්න පුළුවන්. මොකද සද්ධාව යන්න පුළුවන්. සද්ධාව අවශ්‍ය නැහැ. ඇයි මේ දේ කරන්නේ ඇයි කියන එක පුතනට හේතු පෙන්නලා තියෙන මේ ਸਰබලදාරි දෙවියෙක් පෙන්නලත් නැහැ අපිට බය කරලත් නැහැ මෙන්න කාරණාව කියලා තියෙනවා ඒ නිසා එවැනි උරගා බැලිය හැකි තත්වයක් තිබියදී උරගා නොබලා අපි යන්න පටන් අරගත්තොත් අපිට මේ සද්ධර්මයයි අනිකුත් දින ධර්මය අතර වෙනසක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අහන වෙලාවේදී පව සරුවචන දේශිත ධර්මයක් අහන වෙලාවේදී පව කන් නමාගෙන හිත යොමාගෙන ඉස්සලපදේ පස්සේ පදියත් එක ගැළපෙනවද ව්‍යාකරණ මේක හොඳට තියෙනවද කියලා ඒ සුතමේ ඥාණයට හිත යෙදුවොත් බුදුරජාණන්සේ දේශනා කරන එතනම බණයි මේ ආනිසන්ද පහක් තියෙනවායි කියලා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති චිත්ත මනස පසීදති දිට්ඨි මුජ්ජ කරෝද කියලා බණක් අහනකොටම ඒ අහන වෙලාවෙදීම තමයි තාම මේක ක්‍රියාවත් කරලත් නැහැ හිතලත් නැහැ බණීම තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ආදි කල්යාණය කියන එක අහන වෙලාවෙදීම තියෙන මේ ස්වකහාත ගුණය කාටවත් පවරන්න එපා Tamanට බලන්න මේ බණ අහනකොට Tamanට ওই බලාපොරොත්තු වෙන්නා වූ ආතතිය අඩු වෙන ගතිය තියෙනවද කියලා. Taman බලාපොරොත්තු වෙන්නා වූ අසහනය අඩු වෙන ගතිය තියෙනවද කියලා ඉන් එහාට গুপ্ত දෙයක් ධර්මේ නැහැ. මේ ධර්මේ පන්තරම් පත්තිරුක තියලා සුරේක ගැට ගහගෙන හිටියයි කියලා ඒකේ මොකුත් මේකේ නැහැ. ඒ තියෙන ධර්මයේ තියෙන තර්කේ තේරෙනවා නම් ඒ තර්කේ නිසා මම දැන් යන්නේ අන්ධකාරය ඉඳලා ආලෝකයේ දිහාවට කියලා ධර්මයේ කියනකොටම අහනකොටම සුතුමේ ඥානෙ වැටෙනකොටම බෞසුත භාවය එනකොටම තේරෙන්නේ නැත්තම් මේක බූරෙක්ගේ පිටේ අකුරු පැටවුවා වගේ ඇති වැඩක් නැහැ. ඕන අපි භාෂා විලාසයක් දන්නේ නැතුව කතා බතා කරගන්න දන්නේ නැතුව වැද්දොනම් අපිට ඉන්ද්‍රජාල කරන්න වෙයි වැද්දට කියලා දෙන්න බුදුන් කියලා කියන්නේ. නමුත් බුදුසසුන් දේශනා කරා ආදේශනා පාටිහාර්ය 이르දි ප්‍රාතිහාර්ය අනුශාසනා පාටිහාර්ය කියලා බුද්ධ ආදී උත්පන්න වහන්සේලාට කෙනෙකුට දක්වන්න පුළුවන් පාටිහාර්ය තුනක් තියෙනවා. ඒකේ අනුශාසනා පාටිහාර්ය තමයි අනුශාසනා කරනවා තේරෙන දෙයක් කියන. මෙන්න මේ දෙයකට උඹට හරියනවායි කියලා. ඒක මේ ඉන්ද්‍රජාලයක් නෙමෙයි. ආදේශනා පාටිහාර්ය කියලා කියන්නේ හිත බලලා හිත වශී කරලා එයාව Taman දිහාට අරගන්න. ඉදි ප්‍රත්‍යහාරය කියලා කියන්නේ මැජික් පෙන්නනවා. ඉතින් නියම සද්ධර්මය බුදුචානන්සේ කියන ආර්ය ධර්මයේ පැතිරෙන්නේ ආ දේශනා පාටි හරියෙන්වත් ඉදි ප්‍රත්‍යහාරයෙන් අනාර්ය ක්‍රම අනුශාසනා පාටි හරි මේ කියන බණේ තේරෙනවා. තේරෙන්නේ නැත්නම් ඉන් යහට දෙවඩක් නැහැ. අපි මොන හරි අන්තරයක් උපකරණයක් පාවිච්චි කරන්න ඉස්සලා ඒකේ පොත බලනකොට මේක මේක මේ මේ පිටුලියෙන් වැඩ කරන්නේ මේ වැඩේ ගන්න මෙන්න මෙහෙමයි ඒක පාවිච්චි කරන්න ඕනේ කියලා උපදේශ පන්තිය බලන්නේ නැතුව උපකරණේ පාවිච්චි කරන්නත් එපා. උපදේශ පන්තිය බැලුවට උපකරණේ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ සද්ධර්මයේ ක්‍රියාවත් කරන්න ඉස්සලා හුඟම් දෙන්න ඕනේ. හිතට ගන්න ඕනේ. සුතමේ කොටස. ඒ ගන්නකොටම Tamanට සාන්තියක්. ගන්නකොටම Tamanට අසහනේ අඩු ගතියක් ආතතිය අඩු ගතියක් වැටහෙනවනම් අපිට කියගේ සුත්තමේ ඥානය ධර්මයේ තියෙන ආදි කල්යාණය කිය. ඒ නිසා බුදුහාමුදුරගේ බණ අහනකොට වවුලොත් නිවන් දකින්නයි කියලා කියනවා. ඒ තරම මේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් බණ කියනකොට ඉතින් ඒ ගතිය Tamanට එතන වැටහෙනවනම් ඒක අපි තීරණය කර ගන්නවා ඒ කෙනාට වැටහෙන ප්‍රමාණයට මේක කරබැලීමේ ආසාවක් එනවා. ඒකට කියනවා මජ්ජේ කල්යාණේ කියලා, චින්තාමේ ඥාන කියලා, අන්වේ ඥාන කියලා. මා මේ මේ විදිහට කියනවා සතුන් මරන්න එපයි කියලා මම නොමර ඉඳලා බලන්න ඕනේ. මේ මේ විදිහට කියනවා හොරකම් කරන්න එපයි කියලා මම නොකර ඉඳලා බලන්න ඕනේ. මේ මේ විදිහට කියනවා කාමීත්‍යාචාරය කරන්න එපයි කියලා බොරු කියලා හිසචර පරිසවචන එපයි කියලා මම නොකර බලන්න ඕන කියලා මේ දෙවෙනි මට්ටම තමයි අර තේරුම් ගත ප්‍රමාණයට යා. ඒක තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාවත් කරලා බලනවා. ඒ නිසා මේ ගමේ ඔක්කොම සත්තු නොමර ඉන්න ඕනේ. ගමේ ඔක්කොම හොරකම් නොකර ඉන්න ඕන කතාවක් නෙමෙයි. මට පුළුවන්ද මේ වැරදි කරපුවා නතර කරගෙන ඉන්න. ඉතින් එතකොට ඒ ලැබෙන අත්දැකීම අරිට වඩා භාවිතයි. සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන්. මෙන්න මේ කරබැලීමේ මර්කන කුසල ඡන්දේ කියලා කියනවා. මේ කුසල ඡන්දේ අභිయోగාත්මකම තැන තමයි සීල ශික්ෂාවට පස්සේ මේ සමාධි ශික්ෂාව. ඒකෙන් පස්සේ තමයි මේ පුද්ගලයාට මේ ධර්මයේ හිතට වැදුනද ප්‍රෝධිනයක් වුණාද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් තැන. ඒ නිසා ඒක නා කරන්නේ අර සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය වගේ කායික ක්‍රියා. වරු කේලම හිස්සචන පරිසවචන කියන වාචික ක්‍රියා නතර කරලා බලනවා මේ අනුග්‍රහයෙන් ලැබිච්ච සුතමේ ඥාණයෙන් සහ මේ අනුග්‍රහයෙන් සුතමේ සීලමය ශික්ෂාවෙන් ඉඳගත්තට පස්සේ එක තැනක ඉන්න පුළුවන්ද කියලා. ඉන්න පුළුවන් නම් අර බනහනටත් වඩා සතුන් නොමර ඉන්නවටත් වඩා මේ ඉඳගෙන මට ඉන්න පුළුවන් කියන මගේ කයේ මට හිත පාත්තන්න පුළුවන් කියන ඒ උරගා බැලීම අර වීතිකම කෙලෙසක කරන තටනක් නෙවෙයි නැත්නම් සතුන් නොමර ඉන්න වගේ කෙලෙසක් නෙවෙයි හිතේ පැන නගින්න පුළුවන් පරිඋත්ථාන කෙලෙස් එක කරන තටනක් ඒ නිසා මේ පුද්ගලයාට තේරෙනවා නම් මට ඉඳගත්තට පස්සේ මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා ආයෙත් හොඳයි. දැන් සතිය තියෙනවා. ඒ දන්න බව මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහෙන්ද උරගාලා කියන්නේ? හරි ඇත්තම තමයි මම මේ හීනක නෙවෙයි ඉන්නේ ඉඳගෙන තමයි කියලා. එතකොට එයා දන්නවා මේ ඉඳගෙන ඉන්නකොට දැවෙන අත්දැකීම. ඉතින් ඒක තමයි අපි දැනන්නේ භාවනා වැඩමුළුක ඔච්චර අපි කියලා දෙන්නේ. සීලක පිටංග පිටලි වෙලා ඒ ලැබිච්ච ඉඩ පහඩිය බලන්න ඉඳගෙන. කොච්චර වෙලා නලියර නැතුව කඩි ගායර නැතුව ඉන්න පුළුවන්ද කියලා? එහෙම කාටවත් බෑ. ටික ටික ඉන්නකොට Tamanට එතන සතුටක් ඇති වෙනවා නම් මට මේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව මම දන්නවා. ඒ සඳහා කල යුත්තේ යමක් නොකර ඉන්න එක විතරයි කියන එක තමයි පසීදති කියලා කියන්නේ. ඒක තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. අන්න ඒ සතුට කාගට ළඟ නැත්තම් හොඳට ඉදිරි ගමනක් නැහැ. හොඳට භාවනාවෙන් හෝ ධර්මයෙන් හෝ සහනයක් නැහැ. ඒ නිසා මට ඊට වැඩිය පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්නවා දාන්න. ඉඳගෙන ඉන්න වෙලාවේ මම කරන්නේ යමක් නොකර ඉන්න එක ආන්න තමයි ධර්ම. මේක අර සතුන් නොමර ඉන්න වගේකට වැඩි ටිකක් ඉස්සරහට ගිය වැඩක්. ඉතින් ඒක වැඩිනවා නම් නැත්නම් ඒක වැඩෙන්න උදව් කරනවා අපි කියනවා ධර්ම අනුග්‍රහය කරනවා මේකට කියනවා මජ්ජේ කල්යාණය කියලා. මැද මට්ටමින් අපි කරන උදව්ව. ඊට පස්සේ සක්මනකට ගිහිල්ලා බලනවා ඉඳගෙන ඉන්නකොට නම් ටිකක්. කඩਿੱතු ගති ජීවනයේ සක්මන් කරනකොට සිතාත් කුමාර ඉපදිච්ච ගමම නම් පියවර හතක් වැඩියා. පියුම් පිට මට පියවර කීයක් යන්න පුළුවන්ද? වැටෙන්නේ නැතුව සතිය කඩා ගන්න නැතුව. එහෙම නැත්නම් ඇවිදිනකොට මම දන්නවද මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා. ඔච්චරමයි සක්මන් භාවනාව කියන්නේ. වෙන මොකක්වත් නැහැ. නමුත් මේ ඇවිදින්න පුළුවන් ඇවිදිනක හිත තියෙනවා කියන එකට සතුටු වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පහදින් නැති කෙනෙක් ඉන්නවනම් ප්‍රමෝද වෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඉතින් එයාට භාවනා දිනුවක් ලබන්න බෑ. ඒක නිසා අපි කරන්නේ සීළු වැඩ බහා තවලා මූණට පය හොදාගෙන සක්මන් වලට ගිහලා ඇවිදින ගමන් බලනවා. අපි ඉවර කීයක් කඹේ ඇවිදින මිනිස්සුක් වගේ මේ සක්කොනේ යන්න පුළුවන්. එතකොට දන්නේ කොහොමද මගේ හිත පිට ගියේ නැහැ කිය. ආ දැනෙන්නේ මට මේ ඉඳගෙන ඉන්නකොට නම් කකුල් දෙකේ පස්සේ පැත්තේ වදින්නේ. මෙතන පතුල වදින්නේ මෙන්න මේ මේ විදිහට කියලා පහදින කෙනාට මේ ධර්මයේ තියෙන රස දන්න කෙනාට මට පියවර කීයක් මේ පොළවේ තියෙනකොට තැරෙත්. තද වෙන ගතිය, විලුඹි තද වෙන ගතිය දකිමින්, දනිමින් යන්න පුළුවන්ද කියලා බොහොම ආඩම්බරෙන් ලියන්න පුළුවන්. එතකොට යායේ ලැබෙන ධර්මයට ගෞරව කළා වෙනවා. ආඩම්බර වුණා වෙනවා. ඒක තමයි අපි කමඨාම වார்த்தාව කියලා කියන්නේ. ඉතින් මේක sannivedanaya කරන්න ඔය මොන ලෝකේ තියෙන මොන උපාදි ලැබුවත් මේක කියලා දෙන්න බෑ. කාටට කිව්වොත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක තමයි මේ සමාධි භාවනා වැදගත්ම දේ. ඇවිදිනකොට ඇවිදින බව දන්න එකයි. ඒක තමයි අපි මේ වැඩමුළුවකදී කරන්නේ. කරුණා කරලා ඒ දන්න බව දැනගත් හැටි ඔප්පු කරන්න දැනගත් හැටි සාක්ෂි දෙන්න කියලා කිව්වහම මේ ඒක sannivedana වෙන්න තේරුම් ගන්න හුඟ දෙනකොට අමාරුයි ඒ නිසා අපිට මේ වචන දෙක මේ විදිහට සතිමත් වෙන්න පුළුවන් ඔක්කොටම නමුත් සම්පජඤ්ඤය දන්නේ නැහැ සතිමත් වෙච්ච බව දන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒක දන්නේ නැහැ මේකෙදී මේ මේකට ටික රිදෙනවා ඇති මේ වගේ එනකොට ඉතින් මම හිතනවා රිදුනත් මොකද තේරෙයි කියලා. ඒක පොඩි උන්ට ටක් ගන්නකොට තේරෙනවා. නාකි වෙන්න වෙන්න අමාරුයි. දැන් ඉඳගෙන ඉන්නකොට බබා දන්නේ කොහොමද කියලා ඇහුවොත් ඌ කියනවා. වයසක කෙනෙකුට අහුවාම මේ নানা ප්‍රකාර දේවල්. එහෙම තමයි ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? පොඩි එකටක් ගාලා කියනවා. මේ කට්ටියට තමයි හෙටත් කමටහන් සුද්ධ කරනට ලියුම් හතරක් පහක් කියවන්න බලන්න මං ඇවිද්දා සමන්ත හොඳට තේරුණා කියනවා මොකද්ද තේරුනේ ඒක කියන්නේ හොඳට තේරෙනවා ලස්සනට තේරෙනවා දිගට තේරෙනවා කොටට තේරෙනවා මොකද්ද තේරෙන්නේ ඒක කියන්නේ ඒක නොකියන්න තියෙන මේ අවිද්‍යාව අපි දෙගොල්ල එකතු වෙලා රණ්ඩු කරන්න ඕන එකක්. මේ කාරණා පන්නණ්ඩයි හදන්නේ පන්නණ්ඩ දෙන්න එපා. කෙලින් කියපන් කියලා. ඒ අන්තිමටම ජර්මනි ගිය වෙලාවේදී බොහොම සුළු පිරිසක් භාවනා හිටියේ. තුන්වෙනි දවසේ විතර අවුරුදු 14ක විතර ජර්මන් කොළුවෙක් ආවා. හිතා ගන්න බැරි තරම් හරි මං කී කරුවේ. ඉතින් කිව්වා මේ ස්වාමීන් දාන බෙදන්න කුස්සිරි කියලා උදව්පදව කරන්න. ඒ බොහොම ලස්සනට හිටියමු. ධර්ම සාකච්ඡාවලදී ආවා මටත් පුළුවන් ධර්ම සාකච්ඡාට එන්න කියලා. මං කව ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොකක්ද ඔයගොල්ලෝ කරන්න කියලා ඇහුවා මේ. මං කව අපි සතියේ පිහිටවනවා. මොකටද සතියේ? මම කිව්වේ චීන දේ ඇති හැටිය දැනගන්නයි මේක කරන්නේ මට තේරෙන්නේ නැහැ අයියෝ. ඊට පස්සේ මම ඔයාලට විනාඩි කීයක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ මම කරලා නැහැ අයියෝ. මම කරලා බලන්න කැමතිද කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මයි ළඟ හිටපු අර සුසාර හාමුදුරුවෝ එහෙනම් ඔයාට අදරෑ ඉඳ වෙනවා මේ ප්‍රශ්නේ නැහැ ඉතින් මං ඉන්නවා මං බලන්නම් කියලා ඊට පහුවෙන්දා දැන් උදේ මෙයා සක්මන් කරනවා සක් පරියන්කේට යනවා මං ඇහුවා මේ භාවනා පිළිවෙත පොඩි උපදේශයක්වත් කවුරු හරි දුන්නේ නැද්ද කියලා නෑ කවුරක්වත් දුන්නේ නෑ ඊට පස්සේ මං අර ජර්මන් භාෂාවේ ලිවිච්ච පොතක් දීලා කිව්වා මෙන්න මේක පොඩ්ඩක් කියවන්න. කිව්ලා ඒක බරුණ මරුණි ස්වාමීන් වහන්සේ. හරිෂෝ. එيشම අංග පොතම තියාගන්නයි කියලා. ෂුවර්ද? ගන්නද? ආ හොඳයි. ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට ආවා. ආවට පස්සේ ඉතින් කට්ටියගේ ධර්ම සාකච්ඡාව වුණා. ඊපස්සේ මම පොඩ්ඩක් එන්නේ ඉස්සරහට. වාඩි වෙලා බැලුවද? ඔව් ඔව් ඔව්. මම විනාඩි දෙකක් වාඩිලා ඉන්න පුළුවන්. මම කොහොමද දන්නේ වාඩි වෙලා ඉන්නවා කියලා? ඈ මොකක්ද අහන්නේ කියලා. මොකෝ ඔයා දැන් වාඩි වෙලා ඔච්චර ඇවිල්ලා දවසක් ගත කරලා වාඩි වෙලා හිටියා. වල්ලේ ඉන්න බදන්නේ ඔය ඉතින් ඒක සිම්පල් නෙමෙයි හැප්පෙනවා තේරෙනවනේ. ආ නොච්චරයි. එතන භාවනා කරා 15 දිනක් එක්කිනෙකුට කියන්න බෑ වාඩි වෙලා ඉන්න බව දන්නේ කොහොමද කියලා ඇහුවොත් උඩ බිම්බල්. ඉතින් ඒ භාවනා කරන්න යනකොට මෙතන ඉන්න වයසක අම්මා කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවට භාවනාවට දාන්න එපා. මෙයා කවදාවත් කරලා නැහැ. මෙයාට විනාඩි ඕනේ නම් නැගිටලා යන්න ඕනේ ලාගේ යන්න කියන්න බෑක් ඉන්න කියන්න එපයි කිව්වා. මං කිව්වා අම්මා මේ උඹ පිස්සු කෙලි නැතුව හිටපන් මූ ඉන්නවා බෑ කහමාර කරදරයක් නැහැ. මේ උඹලට බැරි. මොකද උඹලා හිතන්නේ මේ ඉඳගෙන ඉන්න එක ලොකු භාවනාවක් කියලා. ඉඳගෙන ඉන්නවා කියන්නේ නිකන් ඉන්න එකනේ. වෙන දෙයක් කියන එකනේ කියන්න තියෙන්නේ කියලා. අම්මා මයිත් එක පොඩ්ඩක් ටිකක් තරහා වුණා. මම ඉතින් නාකිච්චි කියලා බැන්නා. අනේ අර ගොල්ල පැයක් ඉඳගෙන හිටියා කිසිම නැලවිල්ලක් නැහැ. පැයක් සක්මන් කරාව මොනම දෙයක්වත් නැහැ. ඊට පස්සේ මට කියනවා සාන්තී එහෙම ඉන්නකොට මට මේ හුස්ම ගන්නවා තේරෙනවනේ මම කිව්වා හොඳයි ඉතින් තේරෙන්නේ නැත්නම් හොඳයි තේරෙනවනේ හොඳයි ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ඉඳගෙන ඉන්නකොට හුස්ම ගන්නකොට පල්ලෙය වාහනේ පාරේ වාහනේ යනවා තේරෙනව කොහොමද ඒක වෙන්නේ කියලා මම ගෝ ඒ වාහනේ යනකොට කරදරයක් නෑ මට කරදරයක් නෑ ඉඳගෙන ඉන්න බවක් දන්නවා හුස්මත් දැනෙනවා. වාහන යන සද්දෙත් තේරෙනවා. මම කොයි තුනම යන්න අරින්නේ. ඒ පොඩි දරුවා මේ ධර්මයේ කියන්නේ මේකයි. මේ වාඩි වෙලා වෙන්නේ තේරෙන්නේ මොකද්ද කියලා කියන්න කිව්වහම ඒ ළමයට කිසි බාධාවක් නැහැ ඒක කියන්න. මොකද මම නැවතත් කියනවා එහෙටත් බලන කමටහන් සුද්ධ කරන ලියන වார்த்தාවල මං වාඩි වුණා හොඳයි කියනවා. මොකද්ද හොඳ? නෑ සොයන්ද හොඳයි. මට උත්තර සමාධිය ආවගේ. මොකද්ද වැටුනේ? කවදාවත් කියෙන්නේ නැහැ. මෙච්චර එල්ල කරලත් කියලා ඒ තරම්ම මෝහයක් තියෙනවා අපිට මේ රූප ප්‍රමාණ ලෝක ප්‍රමාණ ගෝස ප්‍රමාණට යනවා මිසක් ධර්ම ප්‍රමාණට මේ මුළු ජීවිතේ කැප කරලා මෙතෙන් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ වාඩි වුණ බව ප්‍රත්‍යක්ෂ කරන්නේ කොහොමද කියලා ඇහුවොත් නොදන්නව නෙවෙයි අත් දකින්න නැතුව නෙවෙයි ඒකයි ධර්මයේ බව දන්නේ ඒකයි මේ සමාධි ශික්ෂාව බව දන්නේ. ඒක ප්‍රකාශ කිරීමෙන් තමයි ඒක ආශිත ගන්වෙන්නේ කියලා දන්නේ. ඒක යෝජනා ඉස්සර වෙන්නේ කියලා දන්නේ මොනවද ඕ කියනවා. ඒත් මම කියනවා ඒත් ඔය බුදුම පඬිස්සවාංශ කියනවා එහෙම කාට හරි මේ ඉඳගත්තාම ඉඳගෙන ඉන්න බව කියා ගන්න බැරි නම් ආස්වාද ප්‍රසවාස කරනවා කියලා හිතන්නකො වෙනවයි කියලා ඒ වෙලාවේදී මේ ආස්වාද ප්‍රසවාස විස්තර කියන්න බැරි නම් නැත්නම් පිම්බීම හැකිලිම භාවනා කරන ඒත් විස්තර කියන්න දන්නේ නැත්නම් එනත සක්මන් කරන මොකද වෙන්නේ කියන දන්නේ නැත්නම් ඒක තන්නේ කර ගුරුන්නාංශික වැරද්දක් කියනවා. යෝගාවචරය ඉදින්දා ජීචුව දන්නේ නැහනේ. එයාට කියලා දෙන්න ඕනේ මේකයි ධර්මයේ කියලා. ඊට පස්සේ එයාට අත දෙන්න ඕනේ මේව තමයි මමත් එහෙමයි උඹත් එහෙමයි. ඒ නිසා කරුණා කරලා ධර්මය නැත්නම් මේ සමාධි ධර්මයේ කියන එක එනකොට උඹට වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන්. ඒක මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි ඔකම ළඟ තියෙන ගුණයක්. ආන්න මේ වෙන දේ වෙන හැටියට කියපන්. ඔච්චරයි අපි මේ එකතු වෙලා සුදු ඇඳගෙන අට තිල්ල අරගෙන අනුන් දෙද්දයක් කාලත් මේ කරන්නේ ඔච්චරයි. ඒක හරි අමාරුයි. ඒ මොකද අපේ හිතේ තියෙන මේ රූප ප්‍රමාණ, ලෝක ප්‍රමාණ, ගෝස ප්‍රමාණ නිසා මේ ඉඳගෙන ඉන්නකොට මේ වැටෙන දේ අපිට ඕකන ඉතින් මොකද්ද ඉතින් ඕකේ දෙයක් ඇත්තේ නැහැ නේ. මට දිබ්බ ජක්කු පහළුනේ නැහැ නේ තාම. මට 이르දි විතර ඥානෙ පහළුනේ නෑ නේ තාම. මට අර කට්ටිය කියන කහා පාට එළිය ආවේ නෑ නේ තාම. අර කට්ටියක් කියන දම් පාට එළියක් කියන එක මට ඒක ආවෙත් නෑ. ඉතින් මේ රූප ගැන කල්පනා කර කර ඉන්නවා මිසක් අර පේන දේ පේන දෙයට පහදින්නෙත් නෑ. මේකයි ධර්මය කියලා දන්නෙත් නෑ. ඒ වගේ මේක කියවන තමයි බුදුන්ව කරාන තියෙන බුද්ධ ධර්ම රත්නය කරන තියෙන ගෞරවය කියලා දන්නෙත් නෑ. මේක තමයි ධර්මය කියලා දන්නෙත් නෑ. ඉතින් ඒක සඳහා ඒ මනුස්සයට දොස් කියන්න එපයි කියන එක තමයි ਉਹ ප්‍රධාන පෙළේ ආචාර්යවරු කියන්නේ. මොකද මේ මනුස්සයා ඉඳලා තියෙන මේ පාන් ගණන් කීයද? පරිලු පාන් කීයද? ඌව නම් දන්නවා. හැබැයි මේ ඉඳගත්තාම ගද්ද වැටෙන්නේ කියන කී ඒක ඉති වැඩක් නැහැ. ඔන්න ඕකට තමයි කියන්නේ ප්‍රමාණකරණයේදී අපේ හිත ධර්ම ප්‍රමාණයට යන්නේ. අද්දකිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි අස්පනා අපිට පේන මේ දැන් වැටෙන දේ අපි පහත් කරලා සලකමු නිසා තමයි සංසාරයක් දුක් විඳින්නේ. නිසා පැහැදිලිව කියන්න පුළුවන් අපි සදාතනිකව සංසාරයේ මම දැන් මෙතන කියන එකට වෛර කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. කොයි වෙලාවක හරි හිත ආවොත් මම දැන් මෙතන කියන තැනට මහා කම්මැලිකමක් මුස්පීතුවක් එපාකමක් එනවා. ඉතින් අපි අතීතයට හිත යනවා, ආර්ය ගැන හිතනවා, රූප ප්‍රමාණ හිතනවා, ලෝක ප්‍රමාණ හිතනවා, ගෝස ප්‍රමාණ හිතනවා වර්තමාන ගන්න බෑ. ඒක පුද්ගලිකව මගේ කියා ගන්න එපා. අන්න ඒකයි මෙතන තියෙන ලස්සන දේ. මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේ තමයි මෝහය කියන්නේ. මේ තමයි මායя කියන්නේ. ඒ නිසා අපේ වර්තමාන මොහොතේ හිත ගන්න එක නම් පෙරකල පිනක් කියලා හිතාගන්න. මේ ආත්ම පිනක් නෙවෙයි. ඒ ගත්තට පස්සේ මොකද්ද වැටහෙන්නේ කියන එක निराවුල්ව කිව්වනම් ඒකට ආර්ය විවහාරය කියලා කියනවා. ඇත්ත ඇති හැටියෙන් කියමනේ. ඒක විතරයි අපි දන්නේ නැත්තේ. අරය ගැන කියන්න පුළුවන් අතීතය ගැන කියත හැකි ඉතිහාසය ගැන කිය හැකි භූගෝලය ගැන කිය හැකි භෞතික විද්‍යාව ගැන කිය හැකි මේ ඉඳගත්තර පස්සේ මොකද වෙන්නේ කියලා ඇහුවොත් ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ ආන්නේ නොවැටෙන ගතියට කියනවා චේතෝ කීල කියලා. හිතේ ඔලමුල ගතියක් කියලා. ඒ හිතේ තියෙන දලදඬු ගතියක් කියලා. ඒක ඒ කියන්නේ ධර්මයේ කෙරේ සද්ධාව නැතිකම කියලා. ඉතින් කවදා හරි අපි හිතන්න නෑ නෑ ඉඳගත්තර පස්සේ මට ඔය ටීචර් හිත යනවා තමයි. නමුත් ඒක නෙමෙයි මට ඕනේ කරන්නේ. අනාගතේ හිතන මේක නෙමෙයි මට ඕනේ. ඒ අතරමැද එක චිත්තක්ෂණික හරි කමන්න මේ ඉඳගෙන ඉන්න බව වැටහුණා නම් ඒක අර වැලි ගොඩාක් මඩ ගොඩාක් හොදලා මණිකක් ගන්න කෙනෙක් වගේ ඒ දේ කමඨාන් වාර්තාවට දාන්න ගිහිල්ලා පහදින ගතිය ඇති කරගත්තා නම් සතුටු වෙන ගතිය ඇති කරගත්තා නම් ඒක අනුමත වුණා නම් එයාට චිත්තක්ෂණ දෙකක් හෙට හොයාවි තුනක් හෙට හොයාවි එතකොට එයාට තේරෙන පටන් ගන්නවා යම් මොහොතක යම් ඉරියව්වක වර්තමානෙම හිත පවත්නවා නම් ඒ පවත්තන හිතේ නැති වෙන්නේ පරිඋත්තාන කෙලෙස් විතරක් නෙවෙයි නෑ අනුසේක මේ වීතිකම කෙලෙස් විතරක් නෙමෙයි පරිඋත්ථාන කෙලෙස් නැහැ. ඒ හිතේ නීවරණ එකක්වත් නැහැ. මේක අපිට හිතා ගන්නවත් බෑ. ඕනම චිත්තක්ෂණයක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව 100ක් දන්න හිතේ රාගය එන්නේ නැහැ. ද්වේෂයක් එන්නේත් නැහැ. ඉඳගෙන ඉන්න බව දන්න නිසා මෝහයක් එන්නේත් නැහැ. හිටගෙන වෙන බව දන්නවනේ. ඒ නිසා ඉඳගෙන ඉන්න වෙලාව ඉඳගෙන ඉන්න බව දන්නවනම් එතන රාග ద్వේෂ මෝහ ඇත්තේ නැහැ. නැත්තම් ওই නීවරණ කියලා අපි සඳහන් කරන දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉන්න කාටවත් ඒ ඒ தത്വයට නාපු කෙනෙක්වත් එන්න බැරි අබහුවේ කෙනෙක් කවුරක්වත් නැහැ. නමුත් මේකයි ධර්මයේ බව දන්නේ නැති නිසා ඒක අපි කමටහන් සුද්ධ කරනකොට සාකච්ඡා ඉදිරිපත් කරන්නේ නැති නිසා හැමදාම කුණු බාල්දියට යනවා. මොනවදෝ බලාපොරොත්තු වෙන තටමලා ඒක හම්බුන්නේ නැහැ කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් සද්දාවයි කියලා චෝදනා කරනවා. වේදනාවයි කියලා චෝදනා කරන කවුරක්වත් නැහැ මේ ලෝකේ එහෙම සද්ද වේදනා ඇතිවලට බාධා නොවේන. ඒ ඔක්කොම ඇස්සේ එක චිත්තක්ෂණයක් හෝ වාඩි වෙලා ඉන්න බව දන්නවනේ ඒක ගැන විතරක් කතා කරන්නේ. ඇවිදිනකොට බලන්නේ ඉඳගෙන නෙවෙයි දැන් ඇවිදිනවා. කොහොමද කියලා බැලුවොත් අන්න ඒ ප්‍රයත්නයට අපි කියනවා සමත ශික්ෂාව කියලා. මේක දිගට පවත්නකොට ඒකේ පොඩි වචනයක් කියලා කිව්වොත් මම හිතනවා පහදිලි වෙයි කියලා. එක චිත්තක්ෂණයකට ඉඳගෙන ඉන්න බව දැනගත්තට චිත්ත නියාමයේ අනුව එහෙම නැත්නම් ස්වභාව නියාමයේ අනුව ඒ චිත්තක්ෂණයේදී මම ඉන්න බව දැනගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. එක චිත්තක්ෂණයක් වර්තමානට හිත ගත්තට ඒ චිත්තක්ෂණේ මම ඉන්නේ සතියේ කියලා ඒ චිත්තක්ෂණයට ප්‍රමාණ කරන්න බෑ. චිත්තක්ෂණ රාශියක් ගියොත් විතරක් අපිට කී දහකි පහුගිය ටිකේම මම හිටියේ එළඹ සිටි සීයෙන් කියලා. ඒ නිසා එක චිත්තක්ෂණයක මේකට සති මාත්‍රාව කියනවා. සති මාත්‍රාවේ සම්පජඤ්ඤය පහළ වෙන්නේ සති මාත්‍රාව වෙනුවට චිත්ත වීදියක්ම දුවන්න ඕනේ. චිත්තක්ෂණ හතරක් පහක් ගියාට පස්සේ තියෙනවා මේ චිත්තක්ෂණ හතර පහේ මං හිටියේ සතියේ. මං හිටියේ වර්තමාන මොහොතේ. මං හිටියේ ඉඳගෙන. මේ විදිහට එක චිත්තක්ෂණයක හඳුන්වා දීම ලොකු විප්ලවයක් තමයි අපේ හිතට. නමුත් භාවනා වැඩමුළුවක් කියන්නේ එහෙම චිත්තක්ෂණ රාශියක් ගිහිලා තමන්ම ප්‍රත්‍යක්ෂණය කරනවා මේ චිත්ත වීදිය චිත්තක්ෂණ හතර පහම මම හිතේ වාඩි වෙලා මම වාඩිලා ඉන්න බව දන්නවා මම හිතේ ඇවිදින්මින් ඇවිදින බව දන්නවා මම හිතේ ආස්වාස් ප්‍රසආසය අවසපසව දන්නවා ආන්නේ විදිහට ගියාට ඊපස්සේ යාට සතියත් එක්කම සම්පජඤ්ඤයක් ඇවිල්ලා මතක් කරලා දෙනවා උඹ හිත අන්නේ විහිිත නැහැ මෙන්න මේ අරමුණේ තිබ්බේ කියලා අන්න ඒක හිතට එළඹෙනා වගේම එළඹෙන බව දන්නකම ඒක සුවිශේෂී ඥානයක් ඊටත් වඩා ලොකු ඥානයක් තමයි ඒක ප්‍රකාශ කිරීම. ඒක තව කාට හරි කියන එක. එතකොට තමයි ලොකු ආත්ම විශ්වාසයක් ලැබෙනවා මේ ජීවිතයේදී මට පුළුවන් නිවර නැති හිච්චිත්තක්ෂණ දකින්න. එතකොට මම අත් දකින්න දේ කාට හරි කියනවා ඒකට තමයි සාසනය කියන්නේ. බුද්ධ සාසනය නැති කාලේ අපි කාටද කියන්නේ? කාටවත් නිවන් දකින්න බෑ. අපිට සාසනේ තියෙනවා. ඒස අපි කමටහන් සුද්ධ කරනවා. ඒ සුද්ධ කරන වෙලාවේ ධර්ම ප්‍රමාණය කියලා කියන්නේ අස්පනා අපිට දැන් මේ වැටෙන දේ. ඉතින් හරි අමාරුයි සිංහල බෞද්ධයාට කියලා දෙන්න. මේ දඹදිව යනවට වැඩිය මේ ඉඳගෙන ඉන්න බව දැන ගැනීමෙන් ලොකු පිනක් සිද්ධ වෙනවා කියන්නේ. මෙතන ඉන්නවත් දන්නේ නැහැ දඹදිව වර්ධනා චාරිකා සංවිධානය කරන කට්ටියම. ඒ කට්ටියට ඉතින් මට විරුද්ධ නඩු දමාවේ. යකරේ හම්බ කරගෙන ගන්න හම්බෙන්නේත් නැහැ කියලා. මේ ඔය ඔය කොහේ යනවටත් වැඩිය මේ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දන්න දැනුමේ තමයි සම්පූර්ණ ඔය මජ්ජේ කල්යාණය කියන එක තියෙන්නේ. ඒකට පහදිච්ච නැති මිනිස්සයා ඒකට ප්‍රමෝදේ පහල කරපො නැති එකනා ඒකට ප්‍රීති නොවන එකනාට කවදාවත් ධර්මයක් නැහැ. මොකද යා බලාපොරොත්තු වෙන්නේ කොහොද ඈතක තියෙන එක. ඒ නිසා බලන්න දවසින් දවසේ ධර්ම ප්‍රමාණයේ වතින් මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉඳීමම පිනක් බව දාන්නවා. ඒක මට වැටෙන්න පටන් ගන්නවා. මගේ හිත අතීතේ නෙවෙන්න නිසා. මගේ හිත අනාගතේ නොවෙන නිසා. මගේ හිත වෙන කෙනෙක් ළඟ නොවෙන නිසා. මගේ හිත වෙන තැනක නොවෙන නිසා. යම් තැනක අතීත අනාගත වෙන තැනක වෙන කෙනෙක් නම් ඒක එක්ක රූප ප්‍රමාණයක් එක්ක ලෝක ප්‍රමාණයක් එක්ක ගෝස ප්‍රමාණයක්. ධර්ම ප්‍රමාණයට ආවනම් මම දැන් මෙතන කියලා දාන්න. අන්නේ දැනීමේ දවසින් දවසට චිත්තක්ෂණය චිත්තක්ෂණ වැඩිවීමක් සිදු වෙනවා ඒකත් ධර්මයේ ගුණයක් ඕපනයික ගුණේ. අද අල්ලපු දේ හෙට වෙනකොට පොඩ්ඩක් වැවෙනවා වැලක් වැවෙනවා වගේ. උපනයනය කරනවා. ආන්නේ උපනයනය කරන එකට කරන අනුග්‍රහය තමයි අපි මේ Tamanට අනුකම්පා කරනවායි කියලා කියන්නේ. ඒකට බුදුහාමුදුර අපට දේශනා කරලා තියෙනවා මේ ලැබිච්ච මනුස්ස ශරීරෙම තමයි අපිට ලැබිච්ච ලොකුම සම්පත මේකට වෛර කරන එක තමයි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ. ඒකයි මේ පිරිමි ගෑනුන්ට ප්‍රේම කරන්නේ. ඒකයි මේ ගෑනු පිරිමින්ට ප්‍රේම කරන්නේ better half ඉතුරු පළුව කියන තමයි යන්නේ. ඒ කියන්නේ Tamante ඒ තරම් වෛර කරන. මේක කියනකොට අපේ කේමනන්ද ස්වාමීන් මතක් කරනවා බුදුරජාන් වහන්සේට රූප ප්‍රමාණෙත් තිබුණා, ഘോഷ ප්‍රමාණෙත් තිබුණා, ලූක ප්‍රමාණෙත් තිබුණා, ධර්ම ප්‍රමාණෙත් තිබුණා. ඒ නිසා ලෝකේ ලස්සනම මිනිසයා. ඕන කෙනෙක් දන්නවා බුදුහමරොත් දන්නවා. අපිට කවදාකවත් අපේ රූප ගැන සතුටු නැහැ. අපිට මේට පොඩ්ඩක් ඉස්සුනා නම් හොඳයි කියලා හයි හීල්ස් දාන. සුදු වුණා නම් හොඳයි කියලා ලතු උනනවා. එහෙම නැත්නම් ගෑනුන්ගේ අංගපතංග දිනු කරන්න ඕන ලක්ෂ 6ක් දීපු ගමන් පොඩි ක්‍රීම් එකක් ගහලා ඉන්ජෙක්ෂන් එකක් දීලා ඇතුළට පුම්බලා පෙන්නනවා. ඒ කියන්නේ තියෙන එක හරිය නැහැ කියන එකනේ. විලි ලැජ්ජ නැතුව මේ කුණුහරප ජාත්‍යන්තර සංග්‍රහවල පළ කරනවානේ. උඹේ අර කෑල්ල ලොක් කරගන්න ඕන නම් මෙච්චරයි ගාන. ඒක ලියලා කියනවා මේ ලෝකෙට කුණු හරප කියලා જાතියකුත් තියෙනවා. ඌ ඊට වෙඩි තාම මොකද්ද තියෙන කුණු හරපේ. ඒ තරමටම ගෑනු ගෑනුගේ රූපෙට කැමති නැහැ. පිරිමි පිරිමිගේ රූපෙට කැමති නැහැ. ඉතින් ඒ නිසා හිත කයට හිත ආපුවාම වෙන්නේ ඒ නිල්ලඹ පෝස්ටර් එකක් ගහලා තිබ්බාම ඉන්නේ භාවනා මධ්‍යස්ථානේ බැරි වෙලාවත් ඔබේ හිත කයට ආවොත් ඔබ දුවන්න පටන් ගනී භූතෙක් දැක්කයි කියලා. ඊතරම් බයයි. ඒ තරම් මේක ඇතුළට ආවම මේ මේ බින්ගයක් ඇතුළට භූතෙක් ආවා වගේ. ඒක නැති කරන්නම නෙබන්නේ ටෙලිවිෂන් බලනවා, පත්‍ර අහනවා, කච කච ගන්නවා, අර්ග කරනවා, මේක කරනවා. මේ වර්තමාන මොහොත නොතබන්නනේ. අන්න උතනදී ඒ ධර්මයේ කියලා කියන එක එන්න නම් කැලීකට රින් ගන්න ඕනේ කියලා මොකද බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ. ගහක් මොකට ඵලයන් කියලා මොකටද දේශනා කරන්නේ? ශූන්‍යාකාරයට ඵලයන් කියලා මොකටද දේශනා? අපි හතර තියෙන ගේ විතර වදකාගාරයක් මුළු සංසාරෙම නැහැ. Taman හදාගන්න ගේ විතර Tamanට කෙලෙස් සුපදෝන තැනක්. එහෙම නැත්නම් අපි කියනවා වදකාගාරයක්. එහෙම නැත්නම් එලිමහා සිරකඳ උරක්. ඇත්තේ නැහැ. ඒකට කියනවා ගේහසිත කියලා කියනවා. ගේහසිත ප්‍රේමී. ඉතින් ගෙදරක ඉන්නකොට අසුචි වලකින් අසුචි පණුවෙක් වගේ ඔය රෙක්සෝන සබංගාල නැවට අසුචි පණුව සුද්ධ වෙයි කියලා හිතනවා. ලක්ස බංගාල, සන්ලයිට් සබංගාල අසුචි ඉන්න පණුව වෙන්නේ ඒ නිසා මේ ආවට පස්සේ ඉතින් ආවට පස්සේ බලන්න මේ කයට හිත තිබ්බට පස්සේ මේක ලාහට ගෙම්බෙවා විදිනවා වගේ එකතු කරනවා වගේ තියෙන ඉසල පයින්නවනේ. ලාහට ගෙම්බෙ එකතු කරනවා කියන එක මම දන්නේ නැහැ දන්නවද කියලා. ලාහට ගෙම්බ තියන්න ඉසලා පයින්න. ඒ වගේ වර්තමාන මොහොතේ හිත තියන්න ඉසලා පයින්නවා. අන්නේ පණින්නේ රූප ප්‍රමාණය නිසායි, පණින්නේ ලෝක ප්‍රමාණය නිසායි, පණින්නේ ගෝස ප්‍රමාණය නිසායි කියලා ඒක දැනගෙන අනේ ඊයේ එක චිත්තක්ෂණයක මම අද දෙකක් කරනවා, තුනක් කරනවා කියලා ධර්ම ප්‍රමාණය ඉස්සරහ තියාගත්තොත් අපි ඔක්කොටම තියෙන සමාන අවස්ථාවක්. ඒක විද්‍යාවත් ඔප්පු කරලා තියෙනවා. හදට යන්න ඕනේ නම් අපිට තියෙන සම්පත්‍තිකර අවස්ථාව. අපිට තියෙන ඒකට කියන ප්‍රභවය කියලා විභවය අතින් අපි ඔක්කොම සමානයි. ගෑනුණයි කියලා වැඩි අවස්ථාවක් නැහැ සතියට. පිරිමුණයි කියලාත් නැහැ. පැවිදි උණයි කියලාත් නැහැ. උපසම්පදා උණයි කියලාත් නැහැ. බෞද්ධ උණයි කියලාත් නැහැ. මෙන්න මේ මූලික අවශ්‍යතාවය පාවිච්චි නොකර මේක ප්‍රයෝජනවත් නොකර මැරෙන මනුස්සයාට බුදුහාමුදුරෝ කියනවා මුර්ගයයි කිය. මේකවත් මේ ජීවිතයේදී අත්දකලා පාවිච්චි නොකරන මනුස්සයාට මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. ලොකු සාන්තේ හිමීට කියන වචනේ කියලා ওই මගෝ කියන වචනේ මුර්ගයාටත් පාවිච්චි වෙනවයි කියලා. උඹ මුර්ගයයි කියලා කියන්නේ ඇඟිල්ල දික් කරලා ලැජ්ජයිනේ. දන්නේ එක චිත්තක්ෂණයක ජීවිතේ දන්නේ මේ කයේ ගත කරන ජීවිතේ තමයි මොහොත තමයි වැදගත්ම දේ කියලා අත්දකලත් නැහැ කමඨාන සුද්ධ වෙලත් නැහැ අවුරුදු 120ක් ඉඳලා මැරලා යනවා මෝර්ක ජීවිත කියලා කියනවා එනිසා මේ කරන ප්‍රයත්නයේ අසාර්ථ ගුණත් ප්‍රයත්නයේම වන්දනීයයි පූජනීයයි. කවදා හරි හිතන්න වාඩි වෙලා වාඩි වීම තමයි ප්‍රමෝදය කියන්නේ කියලා දන්න මිනිහා. මේ වාඩි වීමටමයි ප්‍රීතිය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය කියලා කියන්නේ මොන්න තරම් පිනක්ද? සීළු වැඩ බහා තබලා අතක් පිට අතක් තියාගෙන අනේ මට බුදුහාමරගේ සරණයි ධර්මයේ සරණයි මනුස්ස ශරීරය ලැබුණා ඒකට පිහිටයි කියලා ගත කරන මිනිස්සයාට ලොකු සංසි පාවිච්චි කරන වචනයක් ඒ කට හෝ ඒ කිට සාසන සම්පත්තිය තියෙනවා කියලා. එයා මේ ඊගාවට කරන දේ හරි ඊගාවට යනතර නෙවෙයි මේ හම්බෙච්ච සාසන සම්පත්තිය. ඒ කෙනාට තමයි ඊතුරු ධර්ම මේ සත්‍යවිසුද්ධිය ඊතුරු පාර. ඒ නිසා බලන්න කල්පනා කළා මේ වාඩි වීමෙම සතුට තියෙනවා ඒ සතුට තියෙන්නේ මේක දැනෙනවා. ඒක තමයි මම හෙට ලියන්නේ කියලා දාන්න. ආන්න ඒකට ආවනම් අපි කෙනෙක් ධර්මයේ මජ්ජේ කල්යාණේ කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති. ආන්නේ මේ හිත සමාහිත වුණා නම් හිත වර්තමානට ගත්ත ගත්ත බවට සතුටුයි. ප්‍රබෝධයි ප්‍රීති එහාට ඊට පස්සේ පේනවා ඇත්ත ඇති හැටි. එතෙන් දෙන්නේ ඉස්සරලා ඔය කොච්චර තිබුණත් ලෝකයේ ධර්මයේ හේතුඵල සම්බන්ධයේ චිත්ත නියාම ධර්ම නියාම මොකක්වත් වැටෙන්නේ කොයි වෙලාව හෝ ධර්ම නියාමයට තමන්ගේ හිත වැටෙන්නේ මේ එකම උපමානයක මම දැන් මෙතන. ඒක දන්නේ නැත්නම් ඉතින් අර ධර්මයේ මජ්ජේ කල්යාණේ නෑ. යම් දවසක යම් කිසි කෙනෙකුට මේක හිතට වැදිලා එයා තේරුම් ගත්තොත් උඹ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් මේක තමයි manussත්ව ප්‍රතිලාභය කියන්නේ. මේක දිනු කරන්න දන්නවයි කියලා. ඒ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා අපි ඉපදෙනකොටම නිවන් දැකලා තියෙන්නේ. දන්නේ නැති එකයි ප්‍රශ්නේ. සියලුම සම්පත්තිය තු අපි ඇවිල්ලා තියෙන්නේ අර අල්ලපු ගෙදර තියෙන જાති ලොකු ටීවී එකක් නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ටීවී එකක් නැති එක නෙමෙයි ප්‍රශ්නේ අල්ලපු ගෙදර විතර ලොකු එකක් නැහැ. ඉතින් ඒක ගන්නකම් මේ ඔක්කොම අමතක කරලා දාලා රූප ප්‍රමාණ දිගේ යනවා, ලෝක ප්‍රමාණ දිගේ යනවා, ගෝත ප්‍රමාණ දිගේ යනවා. ධර්ම ප්‍රමාණය කරගන්න බෑ. දවසක කවදා හෝ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන මේ ධර්මයේ વિશે යම් කිසි කෙනා සැක කරන්නේ නැහැ. විචිකිච්ඡා කරන්නේ නැහැ. හුදුවට පහදින ගතිය තියෙනවා නම් ඒ මිනිස්යාට මේ භාවනා වැඩ පිළිවෙල දිගට කරගෙන යන්න අනුയോഗමන්නෝ ආය ආතප්පමන්නෝ ආය පධානමන්න කිසිම බාධාවක් නැහැ. අපි හදාගත්ත මේ එන්න තියෙන කොහෙදෝ මේ රූප සංඥා තොගේකට මේ නටනවා මිසක් වැඩේට යනකොට වෙනමුත් එතෙන්ට එනකොට මේ මනුස්සයා සෑහෙන දිග ගමනක් ගිහිල්ලා. එතකොට අපි කියනවා ධර්මයේ තියෙන පරිෝසాన කල්යාණේ කියලා යාට තේරෙන පටන් ගන්නවා මේ හතර හන්දි සහිතව මේ ඉපදුන ඉපදිච්ච ජීවිතේම නිවනක්. නැත්නම් විසතුටක් තිබුණේ නැහැ නේ මෙතෙක් ගන්න. මොකද අපි හිතනවා පරිේෂණ කරලා නොලැබිච්ච දෙයක් හොයන්න දඟලන නිසා අපි මේ ජීවිතේ වර්තමාන මොහොතට වසුරු හෙලියා හෙළුවා අසුචි දාගත්තා ඒක වෙනුවට වර්තමාන මොහොතේ ජීවත් වෙන එක විතරයි එච්චරමයි පින කියලා දන්නවනම් ආය මොන පරිේෂණද ආය මොන හොයන්නද මේකට අපි කියනවා මෛත්‍රී කියලා අපි කියනවා මේකට විපස්සනාව කියලා එතකොට මේ මිනිස්යාට කවදාකවත් කතෝලික මිනිස්සෙක් දැක්කත් මුස්ලිම් මිනිස්සෙක් දැක්කත් නිඳ කරන්න හිතෙන්නේ නැහැ මොකද දන්න මිනිස්සයාට මිනිහා නිවන් දකිලා බව දන්නේ නැති උනාට උලංග නිවන තියෙනවා කාටවත් නිඳ කරන්න හිතෙන්නේ නැහැ දන්නවා ඒක බරපතල වැඩක් පුඩි උනත් ලොකු උනත් සර්පයා සර්පයාමයි මිනිස්සයා කියන්නේ පිං ඇති සතෙක් ඒක කියනවා සමහරලාට මේක තේරුණාට පස්සේ පණ ඇති ගහකට කොලකටවත් මොනවත් කරන්න හිතෙන්නේ නැහැ කියලා තිරිසන් සතෙකුටවත් මොනවත් කරන්න හිතෙන්නේ නැහැ කියලා. සමහර එකට මේ මෑත අවුරුදු 30ක ඇතුළත මරණ චිත්තක්ෂණය මේක තේරෙන්න පටන් ගන්නවලු. ඒ මරණපේ අධ්‍යක්ීම් කියලා විශේෂ පරිශීලනයක් කරන ලෝකයේ හැම වෙලාවෙම මේ වෙලාවේ මරණ වෙලාවේදී එක පාට ගියාට පස්සේ තියෙනවා යකෝ මේ දැන් හම්බ කරපු දේවල් ඔක්කොම ඉවරයි. ඒක ගියා. මේක ගැළවිච්ච ගමන් තේරෙනවා මං ඉන්නේ පුදුමාකාර ආලෝකයක මං ඉන්නේ පුදුමාකාර පාවෙන තැනක අනේ gedara අමුදරුවන් එක්ක ඉන්නකොට කවදාවත් මෙහෙම එකක් නැහැ නේ එහෙම කල්ලිවලා ආයේ මනස ආවොත් පණ ඇවිල්ලා ඉතින් කවදාකවත් පණ ඇති කෙනෙකුට නිඳ කරන්න නැතිලු දෙක කවදාකවත් හිතන්න නැතිලු මම අලුත් භාෂාවල ඉගෙන ගන්න ශිල්පී කෙනෙකුට නාකි උණයි කිය හැමදාම තරුණෙක් වගේ අලුතින් ඉගෙන ගන්න ඒ වගේ මේ මනුස්සයා කවදාකවත් ආයෙ කියන්නේ නැතුළු මම වගේ කාලකණ්ණියක් නැහැ කියලා. ඇතේරනලු මේ manussකම්ම වටිනා දෙයක්. ඉතින් මේ සියලු සම්පatti තියාගෙන අපි නිකටල දෙන නැද්දකින් විතර සංසාරේ ගේසා ලෝමානකා දන්තරන් දකින්න දකින්න දකින්න දකින්න කියලා තියෙන භාවනා කරනවා. කිසිම පසාදයක් කිසිම පැහැදිච්ච ගතියක් කියන්නෙම නොදකින්න ඔබතන් නොදෝම කින්න දකින්න නොදෝම කින්න දකින්න ඔබතන් නොදෝම මොකද කියන්නේ මේ තීග්‍ර විදියට භාවනා කරනවා. මොලේ කුණු වෙනවා ද්වේෂේ අසුබේ සුන්දරව ගන්න මේ ලස්සනට වාඩි වෙලා ඉන්න මේ ශරීරේ කොච්චර පිනක්ද ඇයි අපිට මේ වර්තමාන මොහොතට සම්බන්ධ වෙලා ඒ ප්‍රමෝදය ලබන්න බැරි රූප ප්‍රමාණ නිසා ලෝක ප්‍රමාණ නිසා ගෝස ප්‍රමාණ නිසා ඒක නිසා ධර්ම ප්‍රමාණට ආවනම් තේරෙනවා බුදුහාමුදුරුවෝ අපිට මොනවත් දීලා නැහැ උඹ මිනිස්සෙක් කියලා කියලා දීලා තියෙනවා manussකමට සමාදන් වෙන් කියලා දීලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිට ඒක කියලා දීලා නැහැ. අපි ගුරුවරු අපිට කියලා දෙන මොන විශේෂකින්වත් උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ තව අඩුවක් තියෙනවා පුරෝපන්. අපිට පුළුවන් නම් සිවිල් සර්වන් කෙනෙක් වෙන්න. දොස්තර කෙනෙක් වෙන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. මිනිස්සෙක් වෙන්න කියලා උගන්වලා නැහැ. මෙන්න මේ ධර්ම ප්‍රමාණය දන්න කෙනා ධර්මේ පරිෝසాన කල්යාණයට යනකොට තේරෙනවා මේ උප්පත්තියම ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලයේ දැන්නව තේරෙන්නේ. උපත්තියම නැති වෙන දුර්ලභ මනුස්සාත්ම භාවයේ දැන්නව තේරෙන්නේ. ක්ෂණ සම්පත්තිය කියන මේ අතපය කොර වෙලා නැති ගතිය දැන්නව තේරෙන්නේ. සත්පුරු ශාස්ත්‍රය කියන එක දැන්නේ තේරෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය කියන එක දැන්නව තේරෙන්නේ. ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්කම දැන්නව තේරෙන්නේ කියලා තමන්ම තේරුම් අර ගන්නවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන මේ චීන කර්ණාඩිය හරහා මේක අගය කරනකම් මේක පහදිනකම් මේක සතුටු වෙනකම් කිසිම ගුණයක් ලැබෙන්නේ නිසා මේකේ පොඩි ජොලියක් තියෙනවා. භාවනාවේ පොඩි ජොලියක් තියෙනවා ආධුනිකයට පවා ඉඳගෙන ඉන්න එක සැපක් කියලා දන්නවනම් උන්ද ගමනක් යනවා. මේ පොළවේ සපත්තු සෙරපු නැතුව ඇවිදීම සැපක් කියලා දන්නවනම් ඌ ගමනක් යනවා. එහෙම නෑනේ මට අරක ලැබුණ මේක ලැබුණ කියලා කියනවනම් ඒ නෑ ඉතින් හරක් මරණ එක හොඳයි. ඒ නිසා ධර්මයේ ධර්ම ප්‍රමාණය කියන එක අපි කියනවා නැත්තම් ධර්ම පිටුබඳ නිසක බව මේකට කියනවා අදිමොක්කේ කියලා හොඳ විශ්වාසයක් දනවා මම ඉන්නේ හරියටම පාරේ. ඒ මේ පොඩ්ඩක් එහෙම ගියාට මම දන්නවා හදාගන්න හැටි කියලා මේ පෙරදැක්ම ආවට පස්සේ මට කියන්න හිතෙනවා නිවන් නොදැක්කට ඒ මනුස්සයා නිවන් දැක්කා වගේ තමයි ජීවත් වෙන්නේ. එයා දන්නවා මම තාම වැඩ ඉවර නෑ. හැබැයි මං ඉන්නේ හරි පාරේ කියලා. මේ වගේ කෙනෙක් එක්කනේ ඉන්න ලැබුණත් ඇති. මේ අරක නෑ මේක නෑ කියලා චර්චුරු ගන්න ලෝකයක් එක්ක බලනකොට ඒ මනුස්සයා දන්නවා මං ඉන්නේ හරි පාරේ ඉඳලා වැඩ ටිකක් තියෙනවා. එන්නේ එහෙම කෙනෙක් එක්ක යනකොට කියනවා සත්පුරුෂ සංසේවණේ කියලා. ඒ මනුස්සයන්ගේ කතාවට කියනවා සද්ධර්ම ශ්‍රවණේ කියලා. අපිට මේ කියලා වෙලා තියෙන්නෙම අසත්පුරුෂ සංසේවණයයි අසද්ධර්ම ශ්‍රවණයයි නිසා. මේ වැඩපිළිවෙල ඉවරච්ච ගමම්ම කොහෙද යන්නේ දැන්? සැලසුම් කරගෙන ඉන්නේ. අසත්පුරුෂ සංසේවණේ අසද්ධර්ම ශ්‍රවණයයි. ඉතින් මෙහෙ ඉන්නකොට උල්ල උඩ ඉන්න වගේ, කටු උඩ ඉන්න වගේ කීයට මේ ඉඳගෙන ඉන්න වෙලාව ඉවර වෙයිද? කොයි වෙලාවෙ සක්මන් භාවනා ඉවර වෙයිද? යන්නේ කවදද කියලා බලන්නේ. ඉතින් අනේ වාසනාවට වගේ එකත් හම්බ වෙනවා. අසත් ධර්ම ශ්‍රවණේ සත් අසත් පුරුසන් ඇති වෙන්න තියෙනවා. කාගේවත් දෝෂෙ නෙවෙයි. කාගේවත් දෝෂ නැහැ. මෙච්චර සත් ධර්මයක් තියේදී මෙච්චර තමන්මයි තමන්ගේ සත්පුරුෂයා. ඒකමයි සත් ධර්මයේ. කොහෙ ගියත් යන්නේ මේක අරගෙන කියලා. මේකට එළඹ වාසය කරනවා නම් පිපිච්ච මලක් වගේ තමයි ඒක. විකසිත වෙන මලක් වගේ තමයි තේරෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පෙන්ලා දුන්නේ වටිනාකම බුදු පියාණන්සේ විතරයි. අනිත් හැම කෙනාම කිව්වා දෙයයන්ාන්සේ උඹට ඩියුඩින් කියලා. අසාධාරණයි. සහ ගහනවා මුන් අපට කරපු වැඩේට. බුදුහාඳු විතරයි manussකම මේ තරම් ඉහළ තැන කිව්වා මාත් මිනිස්සෙක් උඹටත් මිනිස්සෙක් වෙන්න පුළුවන් කරුණා කළා ඉන්න ඉරියවට ප්‍රේම කරපන්. කරුණා කරලා එන හුස්මට සබහාගෙන එන හුස්මට ප්‍රේම කරපන්. එතකොට ගමන ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක ආදි මජ්ජේ පරියෝසాన කියන එක තමයි සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ ඒක තමන්ම දකින්න ඕනේ පොත්වල ලියලා තිබුණාට ටෙලිවිෂන් නදලා බුද්ධ චරිතයේ චිත්‍රපටි පෙන්නුවාට තමන් මේක සාන්දෘෂ්ටික වශයෙන් දැක්කේ නැත්නම් ඉතින් අර පිපුණු මලේ රුවේ මල දනීදෝ මල කිදුවේ නෝ හැඩරුව බලන් දෙපා කියලා හින්දා තියෙන්නේ පිපිච්ච මල පිපිච්ච මලේ හැඩරුව දන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ නිසා අපිට බුදුන් ගැන ශ්‍රද්ධාවක් ඕනේ ධර්ම ගැන ශ්‍රද්ධාවක් ඕනේ ඊට පස්සේ අපිට ওই ධර්මයේ තියෙන සුවක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපසිකෝ හැම පදයකටම අලුත් අර්ථකථනයක් දෙන්න පුළුවන් නමුත් අද අපි මීට වැඩි ඉතරහට ධර්ම සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ තමන් ওই කරගෙන යන වැඩපිළිවෙලදී එළඹ සිටින හැම චිත්තක්ෂණයක්ම නිවන කියලා හිතා ගන්න. ඒක ලබන්න කිසිම අඩුවක් නැහැ කියලා හිතාගන්න. මේ ජීවිතය හමුුණාට පස්සේ අංග සම්පූර්ණ පරිශනාකාරය ලැබිලා තියෙනවා. මෙන්න මේක ආඩම්බරෙන් ප්‍රකාශ කරන්න කමඨාන් සුද්ධ කරන වෙලාවේ එතකොට තමයි හම්බ වෙන ඔය මේ කියන ආතප්පමන්්වාය, අනුയോഗමන්්වාය, සාතච්චමන්්වාය, පධානමන්්වාය කියලා තමයි එන charge වෙන ගතිය. එහෙම නැත්නම් මේ හිත උනන්දු වෙලා එන ගතිය තමයි මේ සුව සේවාව කියන්නේ. තමන තමන් කරගන්න සුව සේවාව. ඉතින් ඒක විතරමයි අපි කියන්නේ තමන් කර කරන ගන්න අනුකම්පාව කියලා. ඉන් එපිට මොනවා කරන්න ගියත් අපි කරන්නේ අර අනුකම්පාව නැහැ. අපි මේ බාහිර දේවල් මත රඳාපවති. ඒ නිසා මේ ලැබිච්ච ධර්මය මේ ශරීරය මේ වර්තමාන එළඹ සිටි මොහොත සම්පූර්ණ සතුට වීමට එළඹ සිටීමට එහෙම නැත්නම් මේ මේ පසීදති කියලා වචනයක් මේකේ පහදින පහදින්න හේතුවක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරා